සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං ගෞරවනීය යෝගාවචර මහා සංඝරත්නයන් අවතරයි අනිකුත් නිවාසික උපාසක මහතුරු සම්බන්ධ කරගෙන සෑම බ්‍රහස්පති දවසම මේ වෙලාවට අපි ධර්ම දේශනාවකින් විපස්සනා ධර්ම දේශනාවකින් හමු වීම නිසන්වනේ චාරිත්‍රයක් අදත් අපිට බ්‍රහස්පතින්දාවක් ඉදිරිපත් වෙලා තියෙනවා ධර්ම දේශනා වාරයක් ඉදිරිපත් වෙලා තියෙනවා ඒ සඳහා සියලුම දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්ද නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්ස තා සංවේදනානං සමුදයං ච අත්ංගමච්ඡස්සාදනං ච ආදීනවං ච නිස්සරණං ච යථා භූතං අප්පජානන්තෝ යෝ අදුක්කම සුඛාය වේදනාය අවිජ්ජානුසයා සෝ අනුසේති තී ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධර්ම දේශනාව සඳහා ਸਰුවඥ දේශිත වටිනා සූත්‍රයක් වෙන සල්ල සූත්‍රය මාතෘකා සපයා ගැනීම සඳහා ඉදිරින් තියාගෙන තිනවා එහෙම නැත්නම් මේ දේශනාවලිය සල්ල සූත්‍රය පදනම් කරගෙනයි දේශනා මාලාවක් විදිහට පැවැත්වෙන්නේ. මේ සූත්‍රය සාරවත්න දේශිත සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ වේදනා සංයුත්තේ සඳහන් වෙන වටිනා සූත්‍රයක්. මේ සල්ල සූත්‍රය වේදනා චෛතසිකයේ පිළිබඳවයි භාවනා යෝගාවචරේකට නොදුටු පැත්තක් නම් බැලුවොත් විශාල ගැඹුරක් දක්වන්න පුළුවන් පැත්තක් සර්වඥාන්සේ පෙන්වන්නේ. ඉතින් ඒ වේදනාවේ වේදනාව පිළිබඳව ඒ සල්ල සූත්‍රයේ ඉඳි ඉස්සලා ඒ ਸਰවචනංශේ දඨබ්බ සූත්‍රයේ වශයෙන් දත යුත්තක් සඳහන් කරනවා ලෝකයා දාන්න මාත්‍රකාවක් තමයි මේ විඳීම කියන එක වේදනාව කියන එක එතකොට සාරුවඥ භාෂිතයේ වේදනාව අර්ථකථන වෙන්නේ විඳීම් වශයෙන් නමුත් සම්මුති ලෝකයේ වේදනා කියලා කියන්නේ දුක් වේදනාවලට ඉතින් ඒක නිසා බණ අහනකොට අපි ඒක පොඩ්ඩක් කලෙලි කරගෙන අහන්න ඕනේ. එතකොට මේ විඳීම් ශේස්ත්‍රයේ සැප විඳීම් දුක් විඳීම් කියන එක අපේ දිනදා විවහාරේ සම්මුතිය බොහොම ප්‍රසිද්ධයි. නමුත් සරුවචන් වහන්සේ මේ දෙක පිළිබඳ සරුවචන විග්‍රහය සම්පූර්ණ කිරීම සඳහා දඨබ්බ සූත්‍රයේදී ඒ දෙකට පිටුපස්සෙන් වගේ එනත ඒ දෙකට වැඩිය ප්‍රාග් අවදියේ තියෙන මූලික අවදියේ තියෙන එහෙම නැත්නම් කලල අවස්ථාවේ තියෙන අදුක්කම සුඛ වේදනාව හඳුන්වා දෙනවා. ඒක දත යුත්තක්, ඒක දැකගත යුත්තක් කියලා හඳුන්වා දෙනවා දඨබ්බ සූත්‍රයේ. ඉතින් යම් කිසි කෙනෙකුට මේ එදිනදා ජීවිතයේ විඳින සැප වේදනාවක් දුක් වේදනාවක් ආර්ය පරිශනාත්මක ක්‍රමයට ඒ වේදනාවේ මූල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා ගත්තොත් සෑම සැප වේදනාවක්ම දුක වේදනාවකින් ස්වායක්ත බව ස්වාධීන බව තේරේ. ඒ නිසා සැප වේදනාව ගිවන් කෙරුවට පස්සේ සුඛ වේදනා දුක් වේදනාට ආවත් සැප වේදනාට වෙනමම නිමාවක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්‍යතත්තම් පඤ්ඤායති කියලා සැප වේදනාවකට ඒකටම ආවේනික වූ උප්පත්තියක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ඒක වැය වෙලා ක්ෂය වෙලා යන යාමක් තියෙනවා. ඒ දෙක අතරමැද එයා පෙරලි පෙරලි අඤ්‍ය තත්ත්වයටපත් වෙනවා. ඒ අඤ්‍ය තත්ත්ව ස්වරූපේ තමයි අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ බුද්ධ විඳින්නේ. නමුත් අපිට මේ ශාරුවච්චන් වහන්සේ පින්නවදාරන්ට යෙදෙන අදුක්කම සුඛ වේදනාවට යන අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක පිළිබඳ ශ්‍රද්ධාවක් ගෞරවයක් තියෙනවා නම් ශාරුවච්චන් වහන්සේ මේ අපි දන්න කියන සැප වේදනාවේ ඒ හටගන්ම සහ වැයවීම බලන්නේ කියලා කියනවා. යම් කිසි කෙනෙක් හටගන්ම දැක්කොත් නැත්නම් හටගන්ම දකින්න තරම් එළඹ සිටියොත් අප්‍රමාදී වුණොත් හටගන්ම සම්පූර්ණම ස්වාධීනව පටන් ගන්න එකක් වෙන කිසිම ධර්මයක් මත රඳාපවතින්නේ නැහැ වේදනාවේ හටගන්ම තප වේදනාව හටගැනීම දුක් වේදනාත් එක්ක ගනුදෙනුකුත් නැහැ ඒක හට ගන්නවා ඊට පස්සේ ඒක පෙරලි පෙරලි ගිහිල්ලා ඒක නැති වෙලා යනවා හටගන්මයි වැය වී යාමයි දෙක සම්පූර්ණ ස්වාධීන සිද්ධි දෙකක්. ඉතින් ඒ සම්පූර්ණ අපි ගත්තොත් දුක් වේ සුඛ වේදනාවක නිමාව කලබල වෙන්නේ නැතුව අස්පනා අපිට නිසින්ින්ද දැකගත්තොත් ඊ ගාවට මතුවෙන සැප වේදනාව හෝ වේවා දුක් වේදනාව හෝ වේවා අතරමැද ඒ වේදනා කියන ගණයට නොවැටෙන අඩියට බහැලයි ආය දුක් වේදනාවක් හටගන්නේ ඒක ස්වාධීන හටගන්නමක්. ඒක දුක් වේදනාවක් වෙන්න පුළුවන්, සුඛ වේදනාවක් වෙන්න පුළුවන්. සුඛයට පස්සේ සුඛයම හටගන්න ඕනේ. සුඛයට පස්සේ දුක්ෙම හටගන්න කියලා නීතියක් නෑ. ඕන එකක් වෙන්න පුළුවන්. නමුත් මේ සුඛයක ඉඳලා දුකට මාරු වෙනකොට අඩිය අත ගන්නවා. අන්නේ අඩ අත ගෑවෙන අඩිය හුඟක් වෙලාට සාධාරණව කියන්න පුළුවන් අදුක්කම සුඛ වේදනාව කියලා. දුක හොසප ඡය වෙලා වැය වෙලා ගිහිල්ලා අන්තිමටම අදුක්කම සුඛ වේදනාවට ඇවිල්ලා අදුක්කම සුඛ වේදනා පස්සේ අලුත් සංසිද්ධියක් විදිහට තමයි ඊගාව සැප හෝ දුක හෝ පහළ වෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් හට ගන්නා සැප හෝ ගෙවෙන්නා වූ සැප, හට ගන්නා වූ දුක හෝ ගෙවෙන්නා වූ සුඛ දුක දැනගන්න තරම් සතිමත් නම් අඛණ්ඩ සතිය පවත්නවනම් ඒ කෙනාට පුළුවන් මේ දෙක හරියට කියනවා නම් මේ තලගුලි ටිකක් වාදනයක දාලා තියෙන ඔක්කොම තල කැරලි වලට වෙන් කරලා ටිෂු පොලේ කොතලා තියෙනවා. ඒ නිසා තල කැරලක් ඇතුලේ තියෙන එකක් තල මේ ගුලියක් අනිගුලිය ගෑවිලා නැහැ හැම වෙලාවෙම දවටණයකින් රැවටිලා තියෙන්නේ. ඒක නිසා බැලු බැල්මට මේ තලගුලි කියලා කිව්වට තල පේන්නේත් නැහැ. පේන්නේ ඒ ඔතලා තියෙන එක විතරයි. ඒ ඔතලා තියෙන එක ඒ තලගුලිය මේ තලගුලිය වෙන් කළා තියෙනවා වගේ හැම සුඛ වේදනාවක්ම හැම දුක වේදනාවක්ම අදුක්කම සුඛයෙන් ඔතලා වෙන් කරලා තියෙන්නේ. ඉතින් මේ පෘථජ්ජනයාගේ ඇස් දෙක කොච්චර මුවා වෙලා තියෙනවද කියනවනම් එයාට මේ ඔතලා තියෙනක පේන්නේ තලවලට තියෙන කෑදරකම නිසා. සැප දුක දෙකේ තියෙන ලොල් භාවය එහෙම නැත්නම් තද ආශාව සහ තද ද්වේෂය නිසා මේක හැම එකක්ම වෙන් වෙන් වශයෙන් තියෙනවා කියලා පේන්නේ. එම දැකීමේ ආනිසංශ දෙකක් ප්‍රසිද්ධයි. එකක් තමයි නොදැකීමක් දැකීම ගැඹුරු දැකීමක් විපස්සනාව දැකීමක් වේදනානුපස්සනාවක් ඒ වගේම ක්ෂය දැකීම, වැය දැකීම කියලා දැකීමේ ගැඹුරක් ලාගන්න පුළුවන්. අනිත් එක තමයි මේක එක යායට තියෙනවනම් හිත වැටෙනවා. කැඩි කැඩි යන මේකේ දුක් තියෙන්නේ. කැඩි කැඩි යන සැප තියෙන්නේ කියලා දැනගත්තොත් ඒකට තද බයක් හෝ තද ආසාවක් එන්නේ. එතකොට ඒ වේදනාචෛසිකේ ඉදිරියේ භාවනා හිත නැගී සිටිනවා. එහෙම නැතු එක යායට දුක, එක යායට සැප කියලා දැක්කොත් ඒ සැප දුක දෙක මන්මත් කරනවා. ඒ භාවනා කරන හිත වටනවා. නමුත් මේක එන්නේ කෑලි කෑලි වට කඩලයි කියලා දන්නවනම් ඒ කෑල්ලට කෑල්ලට එච්චර බය හිතෙන්නේ නැහැ. ඒක කන්න පුළුවන්, හපන්න පුළුවන්, විකන්න පුළුවන්. එතකොට අපි කියන එක වශී කර ගන්නවා කියලා. ඒ වශී කරගත්තොත් ওই වේදනාවට කොටිම කියනවා. ඉස්සර බය වෙච්ච වේදනාවට අද බය වෙන්න දෙයක් නැහැ. ඊටත් වැඩිය බය වෙන වේදනාව දකින්නවා. ඒකත් මම කවදා හරි අපල කරනවා. ඒකත් මම කවදා හරි භවනාට යට කර ගන්නවා කියලා ඒ හැඟීම පහළ වීම දෙවෙනි ආනිසංසය. තව ගොඩක් ඇති. නමුත් අඩු ගානේ මේ ආනිසංස දෙක දැකලා ඒ දිහාවට දල්වාගත් වීරියක් අඛණ්ඩ සතියක් ඇති කෙනාට තමයි මේ අදුක්කම සුඛ වේදනාව දැක ගන්නත් දැක ගැනීම නිසා ජයග්‍රහී හැඟීමක් ඇති කර ගන්නත් ඒ විදිහට ඉස්සරහට මීට වැඩිය බරපතල ප්‍රශ්නයක් ආවත් වේදනාව සම්බන්ධයෙන් මේ සමීකරණය හරහාම මේ ක්‍රමයේ ආරහමට මම පුංචි පුංචි කරලා කඩා ගත්තාම මේක මට දරා ගන්න පුළුවන් කියන ජයග්‍රහී ඉදිරි බැල්ම නැත්තම් අදිමොක්ඛයත් පහළ වෙනවා. ආනේ දතයුත් දැනගත්තට පස්සේ ਸਰවචනාංශය සඳහන් කරනවා නොදැක්කොත් මේ දතයුත් දැක්කේ නැත්තම් වේදනා සම්බන්ධයෙන් ඒ කිනා සැප වේදනාවට රාගානුසය වඩා ගන්නවා නොදැනුවත්වම ලොල් කරනවා වේදනාව දුක් වේදනාවක් වෙනකොට පටිඝානුසය නදකින්නපතන් කියන නුරුස්නා ගතිය ඇති කරගන්නවා මේකෙන් හිත කොච්චර මත් කරනවද කියනවනම් සම්මෝහයටපත් කරනවද කියනවනම් ඒ කෙනාට ඒ හිතේ සම්මෝහය නිසා හිත කොච්චර වැටෙනවද කියනවනම් අර වේදනාව දුක් වේදනාව හෝ සැප වේදනාව විශේෂයෙන් මෙතන දුක් වේදනාව හොඳ නිදර්ශනයක් වෙනවා ප්‍රූපකයක් වෙනවා හොඳ බලවත් පුරුෂයෙක් ඊටාම දුර්වලෙක් බාහුව දෙකෙන් අල්ලගෙන ඇදගෙන ගිහිල්ලා තැවෙන ගිනි අඟුරු වලකට තල්ලු කරනවා වගේ අර දුක් වේදනාවෙන් ඉස්සරහට බැඳගෙන සෝචති පරිදේවති කිලමති උරත්තාලින් කන්දති සම්මෝහම් පාපජ්ජති කියලා අර වේදනාව ඉස්සරහා කලන්ත හැදිලා වැටෙනවා. ඒ තරමටම සම්මෝහයටපත් වෙනවා. සැප වේදනාව ආපුවාම heart attack වෙනවා. සන්තෝෂ විඳලා ගන්න බැරුව එකපාරට පණිවිඩය ඇහෙනකොටම මැරිලා වැටෙන තරමට සම්මෝහයටපත් වෙනවා එහෙම නැත්නම් සීමුර්ජා වෙනවා අධිකේවයි නමුත් මේ ආස්වාද ආදීනව දැක ගන්න අසුලුව හිතියොත් එයා තේරුම් ගන්නවා මේ වේදනාව කියන්නේ අනිකොත් චෛසික අතර චෛතසිකයක් ඒක රජ වෙන්න ගත්තොත් ඒක අපිව පෙළනවා සැප වේදනාවත් පෙළනවා දුක් වේදනාවත් පෙළනවා පෙළන්නේ කොහොමද අපි දාස භාවයටපත් කරගැනීමෙන් අපි වාල් කරගැනීමෙන් අපි හරියට රිමෝට් කන්ට්‍රෝල් එකකින් පාවිච්චි කරන මැෂින් එකක් වගේ කවුරු හරි බොත්තම තද කරනකොට මෙහි තද වෙලා. මෙහි ආසා වෙලා. මෙහි රාග වෙලා ඇඟ තෙත් වෙලා, මෙහි ද්වේෂ වෙලා ඇඟ වෙවුලලා පිට තියෙන රූප දර්ශන වලින්, ශබ්ද වලින්, ගන්ධ වලින්, රස වලින් තමන්ට කිසිම පාලනයක් නැහැ. තමන්ට කිසිම න්‍යාය පත්‍රයක් නැහැ පිටේ ඉඳලා රිමෝට් කන්ට්‍රෝල් එකේ වැඩ කරනවා වගේ. ඉතින් ඇත්තටම අපේ වෙළඳ ව්‍යාපාර හරි කැමැති අපි අන්නේ වගේ නිකම්ම නිකං යන්ත්‍ර බවටපත් වෙනවා දකින්න. අපේ දේශපාලනඥයෝ අපි මේ ඒකට කියන්නේ කරාඹනොයි කියලා. කරාඹන්න හරිය කැමැති. ඒගොල්ලෝ කියන කියන පදේට අපි නටනවා දකින්න. අපේ ආර්ථික විශේෂඥයොත් අපිට බයිලා කියන්න එනවා. ඒගොල්ලෝ අපිට මේ අතමිට කාසිපණන් හොඳ හැටි තියෙනවා නම් මම හිතගෙන දිවි ලෝකේ මවන්නම් කියලා අපිට පෙන්ලා දෙන්න හදනවා. මේ කිසිවක් නොදන්න මේ සමාජ විද්‍යාඥයොත් මේ මිනිස්සුන්ගේ දුක පොහොරට අරගෙන ඒකෙන් වවාගෙන කන. නමුත් සර්වඥාතු තුන් දෙනාටම ගහන්න කියන්නේ නැතුව පෙන්නනවා. ඔය පැමිණි දුක් පැණිරහයි දරුවා. ඕකෙන් මුලැමැදක පොඩක් බලපං. උඹට ඇති වෙන්න එනවා ඕකේ. ඒ නිසා හොඳට නාල කාලා පිරිසිදු කරන වාඩි වෙලා බුදුන් අදහාගෙන සීලයක පිළිහිටලා මම මේ කරන්න හදන්නේ අනුමිලේ හම්බෙන මේ වේදනාව දිහා බලන එකයි කියලා ඕක හට ගන්න හැටි බලාපන්. ඕක ඇවිල්ලා පෙරලි වෙලා වද දෙන හැටි බලාපන්. ඔය යන හැටි බලාපන්. දුක් වේදනාවත් බලාපන්. සැක වේදනාවත් අප වේදනාවත් බලපන් කියලා කිව්වොත් මේ වේදනාව වැඩ කරන්නේ අදුක්කම සුඛය කියන තිරේ. එහෙම නැත්නම් මේ චිත්‍රය ඇඳලා තියෙන අදුක්කම සුඛය කියන කැන්වස් එකේ ඔබට කවදාරි කැන්වස් එක පෙනේ. කැන්වස් එක පෙනිච්චාම ඔබට පෙනේවි චිත්‍රය බලන්න ගියොත් සැලෙනවා දරද භාවයටපත් වෙනවා කැන්වස් එක බැලුවොත් විවේක වෙනවා. කැන්වස් එක බැලුවොත් නිස්සද්දව විවේක වෙලා ඒ වේදනාව වලින් දුරස්ත වෙලා වේදනාව නොදක නෙවෙයි මොකද වේදනාව වල තියෙන දුරස්ත පාලන ක්‍රමය අයින් කරගෙන තමයි ස්වාධීනකමක් ගන්න පුළුවන්. ඉතින් හුඟව දෙනෙක් කියනවා මේකට වෙලා නැහැ කියලා. හුඟාවක් වැඩ තියෙනවා මොකද අර අධික සැපයි අධික දුකයි විඳීමට තියෙන කෑදරකම නිසා ඒ වගේම මේ අදුක්කම සුඛය නීරස ගතියක් තියෙන්නේ සිද්ධි බහුල නැති නිසා ඒක එච්චර ආසහිතෙන්නේ නැහැ. අර සැප හොයාගෙන යනවා ඔය නොන සැපෙන් ලැබෙන දුක. එසේ නමුත් අසීමිත ආශාවකින් සපෝයාගෙන යන ගමනේ අහපුවාම කියනවා මේ විදිහට ඉතින් අදුක්කම සුඛ වේදනා බලන්න තරම් අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ. මේ ඒක නිසා මේ ඔය අදුක්කම සුඛේ නැති වුණාට මේ සැප දුක දෙකේ මේ රෝධ දෙක හයි කරන මේ ජීවිතේ ගමන් කරන එක තමයි අසුතුත් අත්‍යජනය කරන්නේ. ඒ නිසා එයාට කවදාකවත් මේ නිස්ෘත මනසකින් රාග ద్వේෂ මෝහ නිස්ෘත මනසකින් තණ්හා මාන දිට්ටි නිස්ෘත මනසකින් මිස කවදාකවත් වේදනා චෛසිකේ දිහා අනිශ්චිත මනසකින් විසංඛාර නෑ ඒකට අපිට කියන්නේ ප්‍රපංච නොකරන මනසකින් බලන්න හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා යා හැමදාම පටන් ගන්න ජීවිතේ ප්‍රපංචකින් ඉවර කරන්නේ ප්‍රපංචකින් මේ වේදනා නැති කරන්න ඔය පොඩ්ඩක් සැරබීම ටිකක් බිල බුදිය ගන්න. එහෙම නැත්නම් මේ මන්ත්‍රයක් මතුරනවා මතුරුලා හිතේ මන්ත්‍රේ දපල තියාගෙන අර නයින් দমনය කරන්න වගේ ඒ ක්‍රමයටත් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලස්සනට මේ සූත්‍රය සඳහන් කරනවා තද වල දුකක් ඉවරෙච්ච ගමන් ඒ දුක නැති කරන්න කාමසේවණී යෙදෙනවා. මනුස්ස පෘථග්ජනයා දුක් වේදනාව දන්නේ නැහැ කාමසේවණයකින් විඳින්න නැතුව සමනය කරන්නේ. එයා අනිවාර්යයෙන්ම තද බල දුකක් ඉවරෙච්ච ගමන් තද කාමසේවණයකින් තමයි ඒක නිකන් අර කානකොට බාම් ගන්නවා වගේ විඳින්නේ. ඒ නිසා කවදාකවත් ඒ தත්වයෙන් වින් කරන්න බෑ. නමුත් ਸਰවඥාන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ වේදනාව හරහා ත්‍රිවේදය තිබුණේ දැන් ප්‍රතිවේදයකට මාරු කරලා දීලා වේදනාව වේදයක් බවට පත් කරලා මේක තමයි ලෝකේ තියෙන ලොකුම දැනුම ප්‍රතිවේදය ප්‍රතිවේද කිරීම අන්නේ ප්‍රතිවේදයට මේ දුක් දෙන වේදනාව හරහාම පාර කපනවා ඒ නිසා අසුතත් පුතඥයා වේදනා කුමුල මැදාග ආස්වාද ආදීනව නොදන්න නිසා හැමදාම ඒක විඳින්නෙම ප්‍රපංච කරන මනසකින්. ඒ නිසා සරුවචන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් සැප වේදනාවක දුක් වේදනාවක මුලැමැදාග දැකගත්තේ නැත්නම් ආස්වාද ආදීනව දැක්කේ නැත්නම් ඒ හැම චිත්තක්ෂණයකම අවිජ්ජානුසය මණ්ඩි මිදෙනවා. විද්‍යාව පහළ වෙන්නේ අවිද්‍යාව පහළ වෙලා මණ්ඩි මෙදෙනවා. ඒකට සරල සමාන්තරෝ කියන්න පුළුවන්. සැප දුක් වේදනාවල ප්‍රසිද්ධව තියෙන සැප දුක් වේදනාවල ආස්වාද ආදීනව නොදැන මහත ගන්න පැවැත්ම නැතිවීම නොදැන ගත කරන හැම වෙලාවකම අදුක්කම සුඛ වේදනාව අවබෝධ කරගන්න තියෙන අවස්ථාව පැහැර අරිනවා අදුක්කම සුඛ වේදනාව පිළිබඳවත් සැප දුක් දෙක වේදනා පිළිබඳවත් අවිජ්ජානුසේ නිතරම මණ්ඩි මිදිනවා. ඉතින් මේ මනුෂයා කවදාවත් සංසාරේ ඉක්මවන්නේ නැහැ. මේ මොහොතේ සංසාර දුකක් විඳවනවා. ඒ විඳවන ගමන් අනන්ත අප්‍රමාණ සංසාරයකට, ජාති ජරා මරණ දුක් කොටකට හේතු සපේනවා කිසිම ප්‍රතිලාභයකින් තොරව. මෙන්න මේ මිනිහට තමයි පෘතජ්ජනයයි කියලා කියන්නේ. ඒ ඒක ඒ වගේ කිසිම ප්‍රතිලාභයකින් තොර මේ උපයන ඉපිල්ල ආශ්චර්යජනකයි. ආර්යයන් වහන්සේ නමගේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට මේ මිනිස්යාට පුදුම අනුකම්පාවක් ඇති වෙනවා කිසිම වාසියක් නැතුව ඒ සැප වේදනාවට තණ්හා කරනවා දුක් වේදනාවට වෛර කරනවා අදුක්කම සුඛ වේදනාව නොදකාරිනවා ඒ නිසා රාගානුසය පටිඝානුසය අවිජ්ජානුසය ඒකාන්තෙම අවදීන් ගත කරන හැම චිත්තක්ෂණයකම මණ්ඩි විදිනවා නමුත් මේක එකසෙද කඩන්නත් බෑ. නිසා ඉස්සලාම කරන්න තියෙන්නේ හැම චිත්තක්ෂණයකම මේ අනුසය අනුසය කරනවා. ඒ නිසා මම මේ වෙලාවේ මගේ අනුසය ඉන්නේ දුක් වේ සුඛ වේදනාට තියෙන රාගානුසය වශයෙන්ද දුක් වේදනාට තියෙන පටිඝානුසය වශයෙන්ද කියලා බැලුවොත් ඒක උපදින උපදින චිත්තක්ෂණයක තියෙන මනාපමනාප අනුව අල්ලගන්න පුළුවන්. හැබැයි අවාසනාවක් කියනවා පුතඥයාගේ පැත්තෙන් මොකද වෙන්නේ අපි විඳින විඳින වේදනාවේ සපහෝ දුකේ රාගානුසය දෝ පටිඝානුසය බලන්න ගියොත් වේදනාවේ තියෙන සිද්ධි බහුලකම නැති වේදනාවට සංසිද්ධියට ඇලෙන ගතිය නැති වෙලා මේ චිත්ත නියාමයේ තේරෙන පටන් අර ගන්නවා මේ මිනිස්යා කියන සතා තුල පංචවෝකාර භවයේ ගත කරන නොදන්න මිනිස්යා තුල මේ වේදනා අවස්ථාව පාසා බාහිර අභිරමණය කරන්නේ එහෙම නැත්නම් අපි රසස්වාදේ කරන හැම චිත්තක්ෂණයකම හිත ඇතුලේ පුරුද්දට කෙරෙන මනාප දේවල් වලට ඇති වෙන රාගානුසයත් අමනාප දේවල් වලට ඇති වෙන පටිඝානුසයත් හිමීට නිසිනින්ද මණ්ඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි අදුක්කම සුඛ වේදනා දක්වන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඒ නිසා <clears throat> අවිජ්ජානුසය අර දෙකේදිමත් ඒ දෙක අතරමැදත් තුනේදිම මණ්ඩි වෙනවා. ඉතින් මේ යෝගාවචරය නිසා රසාස්වාදය දැනගෙන ඒක නාස්ලණුවක් වගේ එකක් බව දැනගෙන ඒක අපේ න්‍යායපත්‍ය අපිට ජීවිතය සකස් කරන බව දැනගෙන ඒ මීහරකෙක් වගේ නහය විදපු මීහරකෙක් වගේ ඉඳන හරි කමන්නේ දැන් ඇති උනේ මට මනාප පිහිටවිල්ලක් දැන් ඇති උනේ අමනාපයක් මේ මනාපමනාව පහළ වෙන හැම වෙලාවෙම හීන් නූලෙන් අනුසේ තැම්පත් වෙනවා ඒ නිසා මේ මනාපේ පහළ වෙච්ච රූපේ චින දිග පළල ත්‍රිකෝණාකාර හතරස්කම කහ පාට නිල් පාට ලාලිත්‍ය බලනවා වෙනුවට ඒ සංඥා හරහා එහෙම නැත්නම් ඒ නිමිති ලිංග ආකාර ස්වර ආභරණ කෘත්‍ය දිහා බලන වෙනුවට ඒ වෙනුවට පහළ වෙන ඒ කෙරේ ඇතිවෙන ආකර්ෂණය නම් වූ මේ මනාපයත් ඒ මනාපයට හීන් වල තැම්පත් වෙන රාගානුසයත් එහෙම නැත්නම් කැමති නැති ආකල්පයක් කැමති නැති ලිංගයක් කැමති නැති කටහඬක් කැමති නැති ආභරණයක් කැමති නැති දෙයක් හම්බෙච්චාම අමනාපේ පහළ වෙලා ඒ නිසා පහන පටිඝානුසයත් බලාගෙන හිටියොත් එයාට අර බලන රූපේ තියෙන ආස්වාදයේ වෙනුවට හිතේ විපස්සනා කරන හිතේ වේදනාවන පසනා කරන හිතේ හීන නූලෙන් වැඩ කරන යාන්ත්‍රණය දක්වන්න පුළුවන් වෙනවා. ඒ යාන්ත්‍රණය දැකීමට අපි කියනවා අන්තරාවලෝකනය කියලා. බාහිර රූප රස ආස්වාදයට කියනවා බාහිරාවලෝකනය කියලා. මේ කාර්යයට වේගෙන් කරකවනකොට ඇතිවෙන කේන්ද්‍රාපසාරි බලය සහ කේන්ද්‍රාභිසාරි බලය වගේ බල දෙකක් මේ අපි කලින් කියාපු ඔය දේශපාලනඥයෝ සමාජ විද්‍යාඥයෝ මේ ආර්ථික විශේෂඥයෝ කේන්ද්‍ර අපසාරි බලයට තමයි අපිව තල්ලු කරන්නේ. බාහිරයටයි තල්ලු කරන නිසා රස බලපං මේක විඳපං අරක විඳපං විදින එක අපෝසත් විදින ජාතිය පොහසත් විදින්න මේක ඕන කරනවා. ආදි වශයෙන් අපි මේ අභ්‍යන්තරගත ආධ්‍යාත්මික වස්තු වෙනුවට මේ බාහිර වස්තු වලට අලවනවා. ඉතින් ඒක නරක දෙයක් නෙවෙයි. මේක බුදුහාමුදුරුවෝ පවා දැනගෙන තියෙනවා පෙරපින් කෙරුවොත් හොඳ වංශවත් කුලයක පොහසත් වෙලා සැප සම්පත් විඳින්න පුළුවන් කියලා සැපක් තමයි. නමුත් ඒ සැපය සමබර වෙන්නේ නැහැ ආධ්‍යාත්මික ගුණ නැති කෙනාට. එහෙම නැත්නම් අභ්‍යන්තරාවලෝකණයෙන් මේ සැප වේදනාවත් එක්කම රාගානුසය පහළලා මණ්ඩි මිදෙන හැටි. පටිඝානුසයත් එක්ක ද්වේෂය පහළ විලා මණ්ඩි මිදෙන හැටි දැකගත්තොත් පේන්න පටන් ගන්නවා. ඒ දකින්න දැක්ම මේ මනාප දෙයක් දකින්නකොට ඇති වෙන රාගානුසයත් අමනාප දෙයක් පහළ වෙනකොට ඇති වෙන දකින්නට ඇති වෙන පටිඝානුසයත් සම්පූර්ණ මනුස්ස හිත විස්තර කරන විශ්වගත ධර්මයක්. ඒකේ කාටවත් නෑ බෑ කියන්න බෑ. යා ගෑණියෙක් වුණත් පිරිමියෙක් වුණත් බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් පැවිදි වුණත් නැති වුණා සියන්නිකාය හිටියත් අමරපුරනිකාය හිටියත් ඒ ධර්ම නම් ධර්ම. ඒකට තමයි අපි මෙතෙක් කල සංසාරේ අත තියලා නැති පැත්ත. ඉතින් ඒක අත තියාගත්තට පස්සේ අර පෞද්ගලික රසාස්වාදේ නැති වෙනවා. එක එක්කනාගේ රුචි අරුචිකම් පොත්වල ලියලා කටපාඩම් කරගෙන ඉන්න තොරතුරු ටික නැති වෙනවා. අර විශ්වගත දැනුමට යනවා. ඉතින් නමුත් ඒක පටන් ගන්න හරියම නිරසයි. ඒකට ගැම්ම ගන්න එක ඊටාම අමාරුයි. මොකද සංසාරේ කොච්චර දෝ කාලයක් මේ පරිණාමයේදී අපි ස්වභාවික වර්ණය කියලා බලවතා ජයගනී කියන නීතියට ඥානගත වෙලා තියෙන්නේ අපි මේ මමයා දිනවන්න. මමයා උසස් කරලා පෙන්වන්න මමයාට තණ්හාව දීම මගේ පරම යුතුයකම ඒක හිතනවා ජීවාත්මේ පරම යුතුයකම තමයි මේ මේ මමයට සැපපත්යකට දුක්පත්ත්වයට පත් නැතු වෙන්න පවත්තන එක. ඉතින් මමයට නැත්තම් මගේ අයට දෙන්න හරිය අපි උත්සාහ කරන මේ හැම එකකෙම පුදුමාකාර මුවා වීමක් වෙනවා. සතියේ ඒ නිසා මේ මුවාව කැඩෙන පළවෙනිම විප්ලවීය සඩපහර තමයි නැත්නම් හෙන පහර තමයි මේ සැප දුක් වේදනා දෙක මැද තියෙන අදුක්කම සුඛ වේදනාවට ඇස්සරණ එක අදුක්කම සුඛ වේදනාට ඇස්සරෙනවත් එක්කම තේනවා මෙතෙක් කල මම දන්නේ නැති විශයකට ඇස්සරියා මෙතෙක් සැපහරහා දුකහරහා ඒ දෙක නැති හරහා හැම වෙලාවෙම මේ අදුක්කම සුඛ වේදනා නොදැනීම නම් අවිද්‍යාව මණ්ඩි බැහැමින් තිබ්බා දැන් අඩු ගානේ මම දන්නවා ඇයි මට සංසාරයක් හැදෙන්නේ කියලා. ඇයි මට ජාති ජරා ව්‍යාධි මරණ දුක් එන්නේ මේ වෙලාවෙත් මම එයි වෙනස් නැහැ වෙන් වෙලා නැහැ මාත්‍රත් වෙන්න බෑ. පෙන්වෙන්න බැරි මොකද මේ වෙලාවේ පවා ඒකට පොහොර සැපේනවා ආහාර සැපේනවා කියලා අදුක්කම සුඛ වේදනාවේ ආනිසංශ දකින්න කෙනාට මේක බුද්ධම හිත උනන්දු කරවන සුළුයි මේ ටික දන්නේ නැතුව සුතමේ ඥානෙ නැතුව චින්තාමේ ඥානෙ නැතුව අදුක්කම සුඛේ දිගට හරීම නිරසයි ඈනුන් යනවා කම්මැලි හිතෙනවා මුල්ස්පේන්තු ගතියක් හිතට ඇති වෙනවා නීරස වෙනවා භාවනාවේ පාවෙනවා ආහාරේ පාවෙනවා නිින්දේ පාවෙනවා යාළුවෝ පාවෙනවා ඔක්කොම එපා වෙන්න පටන් ගන්නවා. ඉතින් ආට හිතෙන්නේ ඊට පස්සේ මේ උණ ගායක් ආවා වගේ. ඩෙන්ගු හැදුනා වගේ මේ බුදියාගන්න හිතන පැත්තකට ලා. ඩෙන්ගු හැදෙන්නේ මමයට මේ යෝගාවචරය මම ආත්මය කරගෙන ඉන්න නිසා හැදෙන ඩෙන්ගුව මම කියාගෙන ඉතින් ඒකට බෙහෙත් ගන්න භාවනා මධ්‍යස්ථානවල යන්න. මට මෙහෙම මේ වෙලාවයි පා වෙලා කම්මැලි මීට වැඩිය හොඳයි. මේ කරන මේ වෙලාවේ භාවනා කරනට වැඩිය හොඳයි අවුරුදු කණේ කියලා හිතෙනවා. ඇත්ත. අවුරුදු ගන්නකොට කැවුම්කොලේ රසවත් ලැබෙනවා. මේ ඊටපස්සේ මොකක්ද හම්බ වෙන්නේ? කැවුම්කොගේ රස බැලීමේ අමනකම තේරුම් ගන්න. ඒ අමනකම ඉතින් තේරුම් ගන්නට ඒක අවාසනාවක් විදිහට කල්පනා කරුවොත් ඒ මනසට මේක ශිපිටි ගයක් අටු ගයක් වෙනවා. නමුත් ඒක දැනගත්තොත් අපි අලුත් අවුරුද්දක් ලබනවා. පංචස්කන්ධෙට අලුත් අවුරුද්දක් ලබනවා. වේදනා වේදනා ස්කන්ධේ අලුත් කරගන්නවා. අදුක්කම සුඛය අවබෝධ කිරීම හරහා. ඒ අදුක්කම සුඛය අවබෝධ කරගන්න තියෙන ප්‍රධාන බාධාව මෙතෙන් මම දිනුතරයක් මතක් කරපු විදිහට මේ නීරස ගතිය. ඒක මානව වර්ගය පුරාම තියෙනවා. ධර්මයට ආගමට අකමැති, භාවනාවට අකමැති, ඕවා ගැඹුරුයි. ඕවා අපිට කරන්න බෑ. ඕකට මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි තියෙන්න ඕනේ. ඕකට දස පාරමිතා පිළිලා තියෙන්න ඕනේ. මේ බුද්ධ ශාසනය දැන් මේක ගිහිල්ලා අපි මෛත්‍රී බුද්ධ ශාසනය උත්සාහ කරනකන් දැන් ඔය ගෙජ්ජි ටිකක් කොල්ලමු, කොඩි ටිකක් වනවමු කියලා පින්කම් වලට යනවා. මේකට යනවා අඩුයි. නමුත් මේ මම අර කිව්වා දුක්ඛම සුඛ වේදනාවේ ඒකේ තියෙන අවිජ්ජානුසය දැක්කොත් ඒක ස්ත්‍රී පුරුෂ ભેදයක් පැවිදි උපවිදි ભેදයක් නෑ වගේ ඒකට කාලේ වටිනාකමකුත් නෑ. අදුක්කම සුඛ වේදනා කියන එක කාලයෙන් සහ දේශයෙන් ස්වායක්ත වූ විශ්වගත ධර්මයක්. ඒ නිසා ඒක සවැත්නුර ජේතවනාරාමේ විතරක් තිබිච්ච එකක් සවතොත්ඥාන්සේ ඉන්න කාලේ දැන් නැහැ කියලා එකක් නැහැ. ඒ නිසා අදුක්කම සුඛ වේදනා දැනගත්ත දවසේ ඒ ඒ දැන ගැනීමත් එක්කම ඒ යෝගාවචරය මතුවෙන තලය වේදිකාව තමයි. එයාට වේදනාවල සැප වේදනාවේ දුක් වේදනාවේ සහ අලුත් නෑය වෙන අදුක්කම සුඛ වේදනාවේ හටගන්ම බලන්න වෙනවා. හටගන්ම දකින්නවත් එක තමයි ඒ දැකීමයි අදුක්කම සුඛ වේදනාව අවබෝධ කිරීමයි එක දිගට සිද්ධ වෙන්නේ. හරියට පහනක් පත්තු කරනකොට අඳුර දුර වෙන්නාසේ රස්නිය පහළ වෙන්න ආසේ ආලෝකයේ මත වෙන්න ආසේ එකම සංසිද්ධිය. වේදනා චෛසික සමුදේ දකින්නවත් එකම අදුක්කම සුඛයට නෑදකම දක ගන්න පුළුවන්. ඊට පස්සේ සුඛ වේදනාව ඇති කරන මේ විපරිණාමය දුක් වේදනාවේ විපරිණාමයට වෙනස් කරලා කියන්න පුළුවන්. දුක් වේදනාව කපනවා වගේ, පුච්චනවා වගේ, අනිනවා වගේ, වද දෙනවා වගේ මේ নানা ආකාර වචනෙන් කියයි. ඒ වගේම සුඛ වේදනාවක සමුදේ පටන් අරගෙන ඉවරලා සුඛ වේදනාව නෝල් කියන්න පුළුවන්. ඒක බොහොම ශාන්ති කරයි, විවේක ජනකයි, බොහොම සුවේලවන සුළුයි. මේ ලකුණු දුක් වේදනාවේ තියෙන ඒ ස්වභාවික ලකුණුත් සුඛ වේදනාවේ තියෙන මේ ස්වභාවික ලකුණුත් ඒවට කියන ගති, භාව, ස්වභාව කියලා ඒ දෙක වෙන්කර හඳුනන තාක්කල් යෝගාවචරය අදුක්කම සුඛයට කොනහන යෝගාවචරය. ඒ දෙක සමසේ දුටු දේ දුටු විදියට වාර්තා කරන මට්ටමට යන්න පුළුවන් නම් දක්ෂ යෝගාවචරය. ඇත්තටම වෙන්නේ නොදකින්න එක නෙවෙයි, දකින්නේ පාට කණ්ණාඩි වලින් දකින්න. සුඛ වේදනාව විස්තර කතා කරනකොට ඒකට ප්‍රේම කරලා කතා කරනවා. දුක් වේදනාව විස්තර කතා කරනකොට ඒකට වෛර කරලා කතා කරනවා. ඒක නිසා හුඟක් වෙලාවට අපේ වාර්තාවලින් දුක් වේදනාව අපි විස්තර කරන්න යන්නේ. ඒක භාවනා කැඩුණා කියලා පැත්තකට දානවා. ඒ වුණාට මේ මේ චපලකම් කරාට ලෝකේ ලියවිච්ච නවකතා වලින් 80%කට වැඩිය දුක්ඛාන්තයව තමයි ලියවෙන්නේ. හදලා තියෙන චිත්‍රපට වලින් 80%කටත් වැඩිය දුක්ඛාන්තය සුඛාන්ත අඩුයි. බුදුහාමරගේ ධර්ම දේශනාව විතරයි එකම සුඛාන්ත දේශනාව තියෙන මුළු ලෝකෙම. අනිත් හැම එකම දුක්ඛාන්තයක්. බුදුදහමේ දුක්ඛ සත්‍ය තමයි කතා කරන්නේ. හැබැයි කතා කරන කොච්චර ලස්සනට කතා කරනවද කියනවනම් දුකෙන් පටන් අරගෙන දුක ඉවර කරන සුඛාන්තකින් ඉවර කරන්නේ. නමුත් අර මුණත පෙනුම දුක නිසා උඟ දෙනෙක් යනවා මුණත පෙනුම සැප තියෙන තැනකට. නමුත් ඒ සැප හොයාගෙන යන තැන්වල ගැන විමර්ශනයක් කරපු එක්කෙනෙක් කියනවා බෞද්ධ ස්ථානකට අර ඕන තැනකට යන්න යක්ෂයෝ ප්‍රේතයෝ මිනිඔලු කටුයි සර්පයෝයි මේ විකාර රූපයි තමයි තියෙන කුරුසෙට තියලා යන ගහපුවයි අනම්මනන් තමයි තියෙන්නේ. බෞද්ධ ස්ථාන ගියාම බුදුහාමුදුරුවෝ ඉන්න පිරිච්ච ගතියට hina වෙලා එන කොයි එක්කනටත් hina වෙලා. කතා කරන්නේ බුදුහාමර දුක්ඛ සත්‍ය වුණාට ප්‍රතිපූ සම්පූර්ණ ප්‍රතිමාවක් පෙන්වනවා පරිපූර්ණ ප්‍රතිමාවක්. අනිත් ඕනෙම තැනකට යන්න පෙරේතයෝයි යක්ෂයෝයි මිනිඔලු කටුයි සර්පයෝයි ව්‍යාග්‍රයෝයි ඔය ටික තමයි තියෙන්නේ. නමුත් මුනත සහ ඇතුළත තියා බලනකොට මෙන්න මේ පුරස්පරස් ගතිය දැකපුවාම අපි කොච්චර මේවා මේවට රැවටෙනවද කියලා. යථාර්ථයට යන්නේ නැතුව මේ දකින්න දේවල් වෙන විනිශ්චය කරනවා කියලා. ඒ නිසා සැප දුක් වේදනා දෙකේ මුලැමැද අග දැක්කොත් ඒ අනිවාර්යයෙන් මේ කාන්තේම අදුක්කම සුඛ වේදනා කරන විශාල ප්‍රදේශයට විවෘත වෙනවා. එතකොට යාට සැපේ ආසාදයක් දුකේ ආධිනවයක් කියන එක නිත්‍ය නැති බව තේරෙනවා. දුකේ පටන් ගන්නම ආධිනව වුණාට දුක ගෙවන් කරන පස්සේ ආස්වාදයකට ඉඳ කියලා තමයි ගෙවන්නේ. සැපේ පටන් ගන්නම ආස්වාදයනක වුණාට ඒක ඉවර වෙනකොට දුකක් ගෙවන් ඉතෝකලා තමයි ගෙවෙන්නේ කියලා මේ ආස්වාද ආදීනව මුල බලන කෙනා මුල පමණක් දකින්න එක ඒකාර්ථකතනියකොත් මුලමදාග බලන කෙනා වෙනාර්ථකතනියකුත් දෙන නිසා ආස්වාද ආදීනව කියන දෙකේ තියෙන උච්චාවච භාවයේ භාවනා කරන්න කරන්න කරන්න සමතලයකට එනවා කිසිම වේදනාවක් ආස්වාදයක්වත් නැහැ කිසිම වෙලාවක ආදීනවත් නැහැ තියෙන්නේ ඒ ආස්වාද සහ ආදීනව වැඩි වෙන්නේ වේදනා චෛසිකය පිළිබඳ තියෙන අවිද්‍යාව බහුල භාවයට තමයි. අවිද්‍යාව වැඩි කෙනාට පුංචි දෙයක් ආපුවාම පුදුමාකාර සැලෙනවා. ඒ වගේම පුංචි ලාභයක් හම්බෙච්චාම පුදුමාකාර විදිහට උඩපයි. එයා චපල ගතිය. ඉතින් ඒක නිසා අදුක්කම සුඛ වේදනාව දන්නවනම් ඒක නාට සමුදේ කියන්නේ සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා හටගන්න. අත්ංගමේ කියලා කියන්නේ ඒක ක්ෂය වෙලා යන තැන. ඊට පස්සේ ඒක විපරිණාමය කියලා කියන්නේ පවතින වෙලාවෙත් තියෙනවා කියලා අපි ගන්න හැදුවට තියෙන්නේ තිතියක් නැහැ. මේ අභිධර්මයයි එහෙම නැත්නම් මේ අටුවාවයි මේ තිතියක් වෙන්නන්න හදනවා. බුදුරජාණන් වෙන්නන්නේ තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති. බොයි තිතිය කියන එකේ වෙනස් වෙන ගතිය තියෙන්නේ. එහෙම තිතියක් නැහැ. තිතියක් තියෙනවනක නිත්‍ය සංඥාට වැටෙනවා. මෙතන තියෙන්නේ තිතිය කියලා ගන්න හැදුවට එහෙම අල්ලන්න දෙයක් නැහැ. ඒක නිතර වෙනස් වෙවි තියෙනවා. ආන්නේ තුන දැක්කම මේ එකක් හොඳයි එකක් නරකයි කියන්න බෑ දෙකේම තියෙන්නේ මේ නොදැනුවත්කම දන්නවනම් මේ එක එක වෙනස්කම් කරන දෙයක් නැහැ කියලා අර හිතේ සැපට උඩපයින් ගතිය දුකට තැවෙන ගතිය කියන ඒ උච්චාවච භාවය චෛතසික මානසික தත්වෙත් අඩු වෙනවා. එහෙම වෙනකොට තේරෙනවා අපි මෙතෙක් මේ සැප සොයන ගමනට අවුරුදු 80ක් ජීවත් වෙන මිනිස්සු අවුරුදු 60කට වැඩිය ගවකේ වරක්. ජීවිතය ඉතාම සුන්දරම වයස අධ්‍යාපනයේ සාරකියාව සඳහා ගෙවන්නේ මොකටද? මේකෙන් ආස්වාදයක් බලාගන්න. ආස්වාදාදී නව දෙක නැහැ කියනකොට ඉතනවා මේ මගේ වටින ජීවිතේ අපි මේ නැති සැපක් නැත්තම් මිරිගුවක් පස්සේ යන මුවෙක් වගේ අඹාගෙන යන දිහා බලනකොට අනි මේ ලස්සන ජීවිතේ ජීවත් වුණොත් බණකට භවනාට යදුවොත් කැලේකට රිංගගෙන හිටියොත් ගහක් මුල හිටියොත් ගඟක් මුල හිටියොත් කවුරුත් නැති තැනක හිටියොත් කොච්චරක් Tamanට මේක ජීවිතේ Tamanට උන්ට බුද්ධ විඳින්න පුළුවන්ද කියලා මේ අර මෝඩ කොස්වාලීනියෙක් නැත්තම් මෝඩ මාළු මේ මේ පිළියුඩුවෙක් වතුර නැති වතුර කඩක් ගාව බඩගින්නේ ව්‍යාසයට ගිහිල්ලා බලා ඉන්නා වගේ මාළු නැති වතුර දෙකක් දිහා බලා ඉන්නා වගේ හැට පිළලා හොට බිම ඇවිල්ලා කනගාටුකමක් වෙනවා අපරාධ ජීවිතයේ සුන්දර වයසේදී සැප හොයන්න ගියා ලැබිච්ච මගුලකුත් නැහැ ඒ මන්දිවට ඒ වත්න ජීවිතයත් හීනයක් බාටපත් කරගත්ත ඊට වඩා කොච්චර හොඳද නිස්සරණයක්. අඩු ගානේ දැන්වත් මේ සැප හොයන ගමනේ අපි කියනවා ඒකට ගේසිත සෝමනස්ස කියලා. ගෘහස්ත්‍ර සැපේ හොයන එකෙන් නිස්සරණ යන්න හිතෙනවා. ඒ නිසා මේ සමුදය අත්ංගමය ඒ වගේම සැප ආස්වාද ආදීනව නිස්සරණ දැක්ක කෙනාට සැප විඳ කෙනාටත් දුප්පත් දුක් විඳින කෙනාටත් මැදපන් තියෙන කාටත් තියෙන්නේ හැමදේම ගෙවම් කරන මෝරීමට එනකොට නිස්සාරණේ තමයි මතුවේ. මේකකවත් අල්ල බදා ගන්න දෙයක් නැහැ. ඒ නිසා මේ දේ නොවීමට පෘ탁ජනකම කියනවා. පෘ탁ජනයක් ඉඳලා හරි කමන්නේ මේ ආස්වාදේ, මේ ආදී නවේ, මේ නිස්සරණේ, මේ සමුදේ, මේ අත්ංගමේ ආදී වශයෙන් බලන්ට යන්නේ කරන්නට යෝගාවචරයි කියනවා. ඒක තේරුම් අරගෙන මේ පෘ탁ජනය ඔළුවෙන් හිටගෙන කරන මේ ව්‍යාපාරේ, මූල ව්‍යාපාරේ දකින්නකොට ආර්යනාන්දරට කතා කරගන්න බැරුව යනවා. නැත්නම් ආර්ය විවහාරයෙන් කතා කරලා නිකන් යනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ විදිහට දකිනකොට හැම චිත්තක්ෂණයකම යටිපහුවෙන අවිජ්ජානුසය නොදැනුවත්කම තේරුම් අරගන්න පටන් අර ගන්නවා ඒක බුදුන් අපි හිටියානම් දකිවි අද බුදු ඒ බුදු නැහැ ඉන්නේ පිට කිසිම කෙනෙකුට දකින්න බෑ හැබැයි අන්වේ ඥාණයෙන් කියයි සැප බලාපොරොත්තු වෙන හැම කෙනාම එහෙම නැත්නම් මේ ආස්වාද ආදීනව නොදන්න හැම කෙනාම දැන හෝ නොදැන නිතරම අවිජ්ජානුසයකට අයිතිවාසිකම් ලබනවා. ඒක අන්වේ ඥානවලින්. හැබැයි මේක නිසා මේකයි කියලා ඒ වෙලාවේ විස්තර කරන්න ආශය අනුසය ඥානය අවශ්‍ය කරනවා. පරිචිත්ත විඥාන ඥාන අවශ්‍ය කරනවා. ඉතින් ඒක නැති වුණත් මේ ධර්මයෙන් පෙන්ලා දෙන්න හදන්නේ මේක සුත්‍රීමේ වශයෙන් අහලා මේක පුළුවන්ව අවදියෙන් ගත කරන්න. ඒ නිසා වේදනාව ආපුවාම ඉසాత බැඳගෙන අඬන්න එපා. අනිත් ඒක අනු අඬවන්න එපා. මේ අපේ තියෙන ක්‍රමයේ අද එක්කෙනෙක් ලෙඩ වෙච්චාම විශාල පිරිසක් ඒකෙන් කරදර කරන ක්‍රමය. ඒක නිසා දරුවචන් ආංශේ අරඤ්‍යගත වීමේ ආනිසංශයක් පෙන්නනවා. එයා තනියම ජීවත් වෙනවා. තනියම යනකොට මුලක් කියලා විශාර විසගෝල සර්පෙක් කනවා. කෑවට පස්සේ වැටෙනවා. ක්ලාන්තල වැට්ටාම එයා දන්නවා කිට්ටුවක කවුරක්වත් නැහැ. අඬලා වැඩක් නැහැ. මැරිච්චාවයි කියලා අරණ්‍යට යන්නෙම මුලක් සතෙක් බවටපත් වෙලා මාව කයි කෑවල මැරුණොත් මං අඬන්නේ නැහැ. අඬන්නේ නැති වෙන්නයි අරණ්‍යට යන්නේ. එහෙම නැත්නම් ගලක පායක පැටලිලා වැටෙනවා. නැත්නම් බෙල්ල කොන්ද කඩ කඩලා යනවා. එනිසා මට මාව ගැන බලන්න කෙනෙක් නැහැ. ඒකටයි අරණියට යන්නේ. දැන් මොකද කරන්නේ? අරණියට ගිහිල්ලා මෙඩිකල් ෆන්ඩ්ස් හදනවා. අරණියට ගිහිල්ලා මොනවද? රක්ෂණ හොයනවා. අරණියට ගිහිල්ලා ෆස්ට් ඒඩ් පෙට්ටිය හොයනවා. අරණියට ගිහිල්ලා ඒ අයිතිවාසිකම් මේ අයිතිවාසිකම් ඉල්ලනවා. මම හිතන්නේ මේ ඊට වැඩිය මේ ජාත්‍යන්තර විහිළු නැහැ. ඒ ඒ තරමටම අද දියුණු ආරන්නේ කියලා කියන්නේ අර ගෙවල් දොරවල් වල Tamanට ලබා ගන්න බැරි තරම් අර ආත්මයයි එහෙම නැත්නම් මේ ඊටාම පටු මේ කම්ෆර්ට් zone එකේ එහෙම නැත්නම් ඒ අදුක්කම සුඛ ප්‍රදේශේ ගත කරන්න තියෙන සැප හොයන ගතිය ඉතින් ඒක නිසා අද කොච්චරක් යෝගාවචරය Tamanගේ ආධ්‍යාත්මික ශක්තියන් පිළිබඳව දුප්පත්ද කියන එක විශ්වාසය තබන්නේ නැද්ද කියන එක පේනවා බලාපොරොත්තු වෙන්නා වූ සැප සම්පත් විශේෂ ඉතින් මේක හොඳට දන්නවනේ ඕන කෙනෙකුට පින් කරගන්න පුළුවන්. යෝගාවචරයෙන්ද ෆස්ට් එඩ් පෙට්ටිය දීලා පින් කරගන්න පුළුවන්. යෝගාවචරයෙන්ද මෙඩිකල් ෆන්ඩ් හදලා පින් කරගන්න. යෝගාවචරයෙන්ද රක්ෂණ දීලා පින් කරගන්න පුළුවන්. එතකොට හිත අපි කියන්නේ මොකද මේ භාවනා කරන්න තියෙන නැති කට්ටිය එnde ඉඩ තියෙනවනේ. ඒක නරක නෑ. ඒක හොඳ අවස්ථාවක් පින් කරගන්න. හැබැයි ඒක යෝගාවචරය දැනගන්න ඕනේ මේක මාර පාසයක්. ඒක මර උගුලක්. පටන් ගන්න බය අරින්න මේක ගියාට අපි වේදනාව පිළිබඳ හදාරන්න මේ වගේ ආරක්ෂක සංවිධානය මැදත් හදාරන්න පුළුවන්. ආරක්ෂක සංවිධානය නැතුවත් හදාරන්න පුළුවන්. ඒ නිසා බෝසත්තුරු මේ වගේ පින් කරගන්න. යෝගාවචර ඒකෙන් එන්නේ එන්න වැල් ගැඩවිල්ලක් බවට පත් වෙන තරකයි. හොඳට ඉතිච්ච මෝරත් නැති එළවලු වගේ බොළඳ වෙන්න යන නරකයි. ඒ දැඩිවීමක් කරන්න නම් අරණිගත වෙනවා කියන එක නිකම්ම නිකං කාය විවේකයේ පැත්තකට යනවා නෙවෙයි. මං ගහක මුලක වැප්පිලා වැටලා මැරෙන්න පුළුවන් කවුරුත් නැහැ මං වෙනුවෙන් අදලා. සර්පේ කණ්ඩමත් පුළුවන් කවුරුත් නැහැ මං වශයෙන් අඩක්. ඒ වගේම මුලක පයක පැටලලා වැටෙන්න පුළුවන් කවුරුත් මං වෙනුවෙන් නැහැ කියන එක තමයි යෝගාවචර හිතන්නේ. එහෙම කියලා කවුරක්වත් මේ සර්පේ කාලේ හිටියට නොබල ඉන්න එපා. අනිත් එකන පින් කරගන්න දෙන්නේ. නැවත ඒ කෙනා වග බලා ගන්න ඕනේ මගේ සර්පයා කෑවට අනික් කටට කරදර කරන්න හොඳ නැහැ කියලා ඉස්සර කාලේ අර කතාවක් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සලා 29 නමක් කැලේට ගිහලා භාවනා කරනවා එක්කෙනෙකුට එක්කෙනෙකු කතා කරන්නේ. ඉතින් පොයි දවසට දැස්සලා බලනකොට ලොකු හාමුදුරන්ට පේනවලු පිරිසාඩු වෙනවා කියලා. ඉතින් පස්සේ ලොකු හාමුදුරුවෝ මාතෘකා මත කළ දිනවා මේ නමලා පොඩ්ඩක් සාකා බලන්න ඕනේ. ගිය පාර පොයි කරන්න 39ක් ආවා මේ සැරේ 28 නමයි. මේ සැරේ ඊගාසරේ 29 මොකද කියලා. ඉතින් එක එක නම මොනේ මොන බලා ගන්නලු කතා කරන්න. පස්සේ එක නමක් කිව්වලු දිවියෙක් ඉන්නවා. ඒක ආපු ගමන් භාවනා කරන හාමුදුරුවෝ ඇදගෙන කැලීර ගිහලා කනවා කියලා. ඉතින් අර ලොකු හාමුදුරුවෝ ඇහුවලු එතකොට අනික් කට්ටිය ඒකට උනන්දු වෙලා ඒ පිළියම් කරන්නේ. ඒ කන කෙනා අනික් කට්ටියට භාවනාවට බාධා වෙයි කියලා කෑකහස්සයකටකොසම් ගන්නෑ. එයා කල්පනා කරනලු මම දිවියෝ කන බව දැනගත්තොත් අනික් කට්ටිය භාවනාවට කරනවා කියලා. එයා කරබන් ඉන්නව. නමුත් ඒ අනිත් සමහර අයට ඇහෙනවා මිනිස් දඩේමක් යනවායි කියලා බannකොට එතන කවුරුත් නැති බව දන්නවා සිද්ධියක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ලොකු සංස කියනවා මේක හොඳ තපසක් ඒ වුණාට අපි විසුමක් ඇති කරගනිමු. ඊට පස්සේ මොන ගිඩිය ගහන්නේ කියලා. කාටරි සැකයක් හිතුනොත් මිනිස් දඩේමක් කරනවා කියලා ගිඩිය ගහන්නේ කියලා. ඉතින් ඒක ඒ සංඝයා වහන්සේලා කියලා දුන අපේ ජීවිසුම්ට කැප නැහැ. අපි කියලා තියන්නේ අපි තනි තනිවම ඇවිල්ලා භාවනා කරන්නේ. නමුත් ලොකු සාංශික පවර්ලා තිනවා කරන්නේ. පස්සේ එක දවසක් යනකොට දිවි අරගෙන යනවා. යනකොට gediy ගහලා සංඝයා රැස්සලා බලනකොට කන්ද උඩට දිවි අරගෙන ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ දිවියක් හද්දි මොනම විදිහකින්වත් කෙන්දිරි ගන්නෙත් නැහැ කරදර කරන්නෙත් නැහැ ඒක අනික් ස්වාමීන් වහන්සේ ලොකු නිමිත්තක් වෙනවා මේ අනිකාට කරදර වෙයි කියලා සද්ද නොකර ඉන්නේ. ඉතින් ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ වේදනානුපසනාව කරනවා ඒ කතාවේ තියෙන විදිහට දිව්‍ය පිළිවෙලට කෑවද නැද්ද මන් දන්නේ කකුල් දෙක කනකොට සෝවන් වෙනවා. නැබ දක්වා කනකොට සකදාගාම වෙනවා කැවුත්ත පන්නකොට අනාගාම වෙලා මැරලා යනවා. අනික් කට්ටිය බලාගෙන ඉන්නවා මිනිස්සු මේ දිව්‍ය අල්ලන්න පුළුවන් තරක නෙවෙයි ඉන්නේ. ඉතින් ඒකෙදී පෙන්වන්නේ මේ එක්කෙනෙකුට වේදනාවක් ආපුවාම ඒක අනුන්ට ගාන්න එපා. ලොකු ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මොනවාටි වෙච්චාම කුටිය gediyak තියෙනවා දරා ගන්න බැරි වෙනකොට තමන් gediy ගහනද gediy ඇහිච්ච කිසිම කෙනෙක් නොයා ඉන්නවා ගිහිල්ලා බලන්න වෙන කිසිම වෙලාවක කුටියට යන්න එපා වෙන වෙලාවකට කුසියට යනවයි කියලා කියන්නේ නිකන් අල්ලාහ් සල්ලාහ් විතරයි බැරිම වුණොත් ගිරිය ගහන්න. එහෙම නැත්නම් Tamanට තියෙනවනම් මොකක් හරි අසනීපයක් ලොකු ස්වාමීන් වහන්සේට කියලා දෙන්න. අවසරයි මේ උදාහරණ මට ජබර කලන්තයක් තියෙනවා. මට ඊමැස් මොරයක් තියෙනවා. මට මොකක් හරි තියෙනවා. මෙහෙමයි කියලා මිසක් අනිත් තවත් යෝගාවචරයට කරදර කරන්න එපා. මෙහි ඉඳදී ඒක සුදුහාමු කෙනෙක් එක දිගට පැය පහ භාවනා කරන්න ගිහිල්ලා මේ බුද්ධ මාර්ගයේ ලේ යන්න පටන් ගත්තා. පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඒ ළඟ ඉන අනික් මහත්තයාට කියලා තියෙනවා. මට හරි ආසාවක් තිබුණා මේ දිගට භාවනා කරන්න කරගෙන කරන්න ගියා. නමුත් මේ මේ ඉසලා ඉසලා මේ මලබද්දේ ආව මම ගණන් ගත්තේ නැහැ. දැන් ලේ යනවා කියලා. දැන් නැගිට ගන්න බෑ. එහෙම ලේ ගියාම ක්ලාන්ත වෙනවා. පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන්ට ඇවිල්ලා කතා කරලා පස්සේ ලොකු ස්වාමීන් කියලා කියනවා. මේ නමල රට රාජ්‍ය වලින් ඇවිල්ලා තියෙනවා. මේ නමල වග බලා ගන්න ඕන ඔය කය ඔය නමටයි තිනේ. ඔය නමට අසාධි රෝගයක් තියෙනවා ලොකු හාමුදුරනේ කියන්න වග බලා ගන්නයි. තනියම වෙඳෙව්වට කමක් නැහැ. ඒක භාවනා යෝගයයි. තියෙන අයිතිවාසිකමක්. නමුත් මම ওই නමලට කියලා තියෙනවා තද බල වේදනාවක් තියෙනවා කියන්නේ කියලා ප්‍රතිකර්ම කරවලා තියෙනවා. නමුත් අර ඒ ලෙඩ වෙච්ච ස්වාමීන් වහන්සේ ලොකු සාංශවත් මතක් කරලා නැහැ. මම මේකේ මේ අමුතු චිත්‍රයක් අඳින්න හදනව නෙවෙයි. මං කියන්නේ දැනට අපි දොර බනවන, අනුම් බනවන කතා ගොඩක් මේ වේදනාව පිළිබඳව ඇති හුඹස් බය නිසායි කරන්නේ. ඒකෙන් මේ රැල්ලක් ආවම මේ රැල්ල විශාල ප්‍රදේශයකට යනවා. මොකද බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ ආරෝග්‍ය පරමාලාභ. ඒ නිසා ලෙඩ නොවන ආහාර පාවිච්චි කරන්න. හොඳට ව්‍යායාම කරන්න. හොඳට අවුවේ වැඩ කරන්න. ඒ කටයුතු කරලා ඉඳ සෞඛ්‍ය සම්පන්නයක් තියාගන්න. එතකොට අනුන්ට භවනා කරන්න යන්න පුළුවන්. ඒ වගේම Tamanටත් වේදනාවක් එනකොට කලබල වෙනව වෙනුවට අහට ගන්න තැන. මෙන්න මේ වේදනාව නැත්නම් ඉඳලා දැන් වේදනාවක් ආවසප හෝ දුක් ඊට පස්සේ ඒක පෙරලි කර කර කර කර ඉදිරියට ඇදෙන හැටි පෙරහැරක් වගේ. ඒකලේ පෙරහැර ඉවර වෙන හැටි. ආන්න ඒක බලා ගන්න නම් වේදනාව මැදිදි වේදනාව නාශක ගත්තොත් මොකද වෙන්නේ? අපි වේදනාව නාශක ගන්න ඕනේ ශරීර තර්ජන ජීවිත තර්ජන වැඩවලදී. නමුත් මේ පුංචි දේවල් වලට පවා සලකන ගතිය තද්ද කෙලේශයක් බව. එහෙම නැත්නම් එතන මමෙක් බෝ වෙන බව, තණ්හා මාන්නයක් බෝ වෙන බව, ditthියක් බෝ වෙන බව දන්නවනම් ඒ යෝගාචර දන්නවනම් ආපු මිනිහම තමයි යන්නේ. කිසිම ඉවසීමේ ශක්තියක් ඇති වෙලා නැහැ. නමුත් ඒ සමහරු මානසික තත්ත්ව තියෙනවා. ඒත් හරි බයයි පුංචි දේවල් වලට පවා. සැඩිස්ටික් නැත්තම් මේ මේ තවත් මානසික තත්ත්වය එයා ශරීර දුක් දී ගැනීමේ මානසික අසහනකේ. අනුන්ට දුක් දෙනවා, Tamanට දුක් දී ගන්නවා. ඒක එක මානසික අසහනයක්. ඉතින් ඒ ඇත්ත ගැන ඉතින් මම හිතන්නේ වෙනම සයිකියාට්‍රි ඉගෙන ගන්න වෙයි. මේ මම කතා කරන්නේ මේ සාමාන්‍ය මානසිකත්වයක් තියෙන කෙනා. අර ඇත්තන්ට භාවනා කළ හැකිද නොහැකිද? ඒ වගේ කෙනෙකුට කොහොමද වෙන්න ඕනේ කියන එකත් දැනට ඇමරිකාවේ වෙනමම රිසර්ච් එකක් යනවා. මේ මනස වේදනා චෛතසිකයේ දිගේ මැනලා සමහරු අතිසංවේදී සමහරු අවසංවේදී අන්‍යත්තු භාවනාවට සුදුසුද භාවනාවට යනවා නම් ඒ අත්ෝ හසුරවන්න ඕන කොයි වගේ කර්මස්ථානාචාර්යවරුද කොතෙක් මෙඩිකේෂන් මෙඩිටේෂන් කියන එකේදී කොච්චර බෙහෙත් දෙන්නද කොච්චර භාවනා කරන්න ඕනද කියන එක ඉතාම සංවේදී දෙයක්. හැබැයි ඒක එක යෝගාවචරක ජීවිතයෙන් බලන්න පුළුවන් පටන් ගන්නකොට අපි අති සංවේදී වෙන්න පුළුවන්. නමුත් එන්නේ එන්නේ එන්නේ අපේ ජීවිතයේ ඉන්ද්‍රයන්ගේ ප්‍රනීත භාවය වැඩුණට දරා සිටීමේ ශක්තිය වැඩි වීම තමයි යෝගාවචරය කියන්නේ. වයසට යනකොටත් ඒක වෙනවා. නමුත් ඊට වැඩිය කරන්න වෙනවා. මේක පිළිබඳව ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් කියලා පහුගිය දවස්වල ගියා ওই මහසි මහයෝගී මහර්ෂි මහයෝගීගේ භාවනා ක්‍රමයක්. අනේ ඒක කරපු අය පිළිබඳව පරිශෙන්ට ලක් කරලා තියෙනවා අවුරුදු 60 පෙන්නට පස්සේ සාමාන්‍ය වෛද්‍ය තොරතුරු අනුව මිනිසෙගේ ඇස්පෙනීම අවුරුද්දකට 6 ගුණයකින් පහළ වැටෙනවා. කන් ඇහිීම අවුරුද්දට 6 ගුණයකින් පහළ වැටෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් එක 6 ගුණයකින් නැගිනවා. මේ යන්නේ නැගීම 6 ගුණයකින් වැඩි වෙනවා. ඒක අවුරුදු 60න් පස්සේ ඉතින් හාන දශකයට වැටෙනවා. නමුත් මේගොල්ලෝ <clears throat> භාවනා කරපු අයත් භාවනා නොකරපු අයත් අතර <clears throat> සංසන්දනයක් කරලා බලනකොට භාවනා නොකරන අය ආදර්ශයට තියලා අඩු ගානේ ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් කරනවා නම් ඒක නාගේ ඇසිය ඇස්නුපෙනීමේ පිරිහීම 6 ගුණයකින් වැඩෙන්නේ නැහැ. ඒක 6න් එකට බහිනවා. සාමාන්‍ය මිනිහෙකුගේ පිරිහීමටපත් වෙනවා. ඉන් එහාට වැඩි වෙන්නේ නැහැ. කන් ඇහිම අඩු වෙන්නේත් නැහැ. ඒ වගේම ප්‍රෙෂර් එක නැගින කඩු වෙන්නේ නැහැ. ඒකෙදි කියනවා අපේ ස්නායු වල තියෙන සෛලවල ඒ ස්නායු තන්තු කෙලවර එකිනෙකට සම්බන්ධ වීමෙන් තමයි මේ ජාලය හැදිලා තියෙන්නේ. ඒ ඉස්සෙල්ලා හිතාන්නේ ස්නායු තන්තු කවදාකවත් වැඩෙන්නේ අවුරුදු 6න් පස්සේ ස්නායු තන්තු වල සුවිශේෂත්වයේ විශේෂත්වයේ වැඩි වෙනා මිසක්කා ඒවයි වැඩිමක් සිදු වෙන්නේ නැහැ. ඒක නිසා මේක ෆික්ස් සර්කිට් එකක් තියෙන කියලා. ඒ පරිපතේ වෙනස් කරන්න බෑ කියලා. දැන් මේගොල්ලෝ දන්නවා භාවනා කරනකොට අන්තර් සම්බන්ධතා රාශියක් ඇති වෙනවා වැඩිමක් නෙවෙයි සිදු වෙන්නේ සම්බන්ධතා මෙතෙක් නොකරපු සර්කිට්ස් bypass කරලා හැදෙන්න පටන් ගන්නවා. ඒක මේ අදුක්කම සුඛ වේදනා විඳිනකොට තමයි හොඳටම අලුත් සර්කිට් පටන් ගන්න කියන්නේ. ආවේගවල ඉන්නකොට නෙවෙයි. සුඛ වේදනාවකට රාගානුසය ඇති වෙනකොට පරණ සර්කිට් එකමයි දුවන්නේ ඒ දුවපු පාරෙමයි දුවන්නේ. දෝසානුසේ ඉන්නකොටත් එහෙමයි. නමුත් අදුක්කම සුඛ වේදනා ඉන්නකොට හිත සම්පූර්ණ අලුත් පරිපත අලුත් මාර්ග නිතර හොයන නිසා ස්නායු වල වර්ධනයක් වෙන්නේ නැහැ. නමුත් ස්නායු වල අන්තර් සම්බන්ධතාවල අලුත් වීම නිසා දැන් නියුරෝප්ලාස්ටිසිටි කියලා වචනක් හොයන තියෙනවා. ස්නායු පද්ධතිය හැඩ ගහන්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන්. Uh, train your mind and change your brain කියලා හිත හදනවන මොලේ සර්කිට් එක වෙනස් කරන්න පුළුවන්. රාගය තියෙන කෙනෙක්ගේ uh, රාග නැති කෙනෙක් පාඩපත් කරන්න පුළුවන්. ද්වේෂ චරිත සහිතයක් ආයෙන් ද්වේෂ නැති චරිතයක් පාඩපත් කරගන්න පුළුවන්. මෝහ චරිතයකට uh, මෝහය කියලා කියන්නේ අධ්‍යාත්ම ක්‍රමයට මෝඩයයි කියලා කිව්වට බුදුචාන් වහන්සේ ගාව මෝඩෙක් නොවෙන්න ඉඩ තියෙනවා. බුදුචාන් වහන්සේට පුළුවන් යාගෙන් ආයෙත් ආර්යයන් වහන්සේනමක් ඇති කරගන්න. නමුත් ඒකට ජීවිතය දිහා අලුතෙන් බලන්න. ඒ අලුතෙන් බලනකොට තමයි අර පරණ පුරුදු මැටි ක්‍රමයේ පැත්තක දාලා අලුත් ස්නායු පද්ධති වැඩ කරන්න පටන් ගන්නවා. ඒකට කම්පන ඕනේ. ඒකට චංචල ඕනේ. ඒකට විප්ලවීය දර්ශනයක් අවශ්‍යයි. යෝනිසමනසිකාරයක් අවශ්‍යයි. ඉතින් මේ සම්ප්‍රදාය තමයි අපි වයසට අරින්නේ. පළ පුරුදු සම්ප්‍රදාය අනුමිනිය මැට්ටම තමයි. කවදාකවත් අලුත් මත යන්නෙත් නැහැ. අලුත් දේවල් ආපුවම අභියෝග කරනවා. ඒක 60 පැන්නට පස්සේ අන්තිම දරුණු. මටත් දැන් 61යි. ඒ නිසා මටත් ටිකක් අත්දැකීම තියෙනවා. ඒ පරණ පුරුදු ආහාරම ඕනේ, පරණ පුරුදු දැනම ඕනේ, පරණ පුරුදු ඇඳම ඕනේ. ඉති වෙන්නේ කවදාවත් අලුත්කම වලට හොයන්නේ නමුත් මේ වේදනා චෛසිකය පිළිබඳව මූලමැද අග තුන යම් කිසි කෙනෙක් මට හම්බෙච්ච වටිනා මේ පරිශනාගාරේ එකම සෙක්ෂන් එකක් තමයි මේ වේදනාව කියලා කියන්නේ මම මෙතෙක් කල් අම්මයි අප්පච්චි කියපු ක්‍රමයට ඉගෙන හිටියේ ඉස්කෝලේ ගුරුවරු අපිට දීපු අනුකාවු ක්‍රමයට බැලුවේ නමුත් බුදුහාමුදුරුවෝ කියපු ක්‍රමයට මේකදී අලුතෙන් බැලුවොත් අපේ ජීවිතය අලුත් වෙන්න ඉඩ තියෙනවා නැත්නම් තිරියන් වෙන්න ඉඩ තියෙනවා. අන්න එහෙම නොවුනොත් එහෙම අලුතින් බැලුවේ නැත්නම් යෝනිසමස්කාරයක් කෙරුවේ නැත්නම් ඒකට මම කියන්නේ විපස්සනා කෙරුවේ නැත්නම් එහෙම නැත්නම් මම කියන්නේ සතියෙන් නොතු නොයුතුව බැලුවොත් ඒ මනුස්සයා විඳින හැම සුඛ වේදනාවක්ම සංයුත්තෝතං වේදේති කියලා තියෙනවා. ඒ කියන්නේ යෝ සුඛංච වේදනං වේදේති සංයුත්තෝතං වේදේති. එයා විඳින්නේ විඳින හැම සුඛ වේදනාකව බලන්නේ පරණ කණ්ණාඩියෙන්මයි. ඒ තණ්හා සංයුක්තවයි බලන්නේ මාන සංයුක්තවයි බලන්නේ ditthi සංයුක්තවයි බලන්නේ නිසා මේ වේදනාවේ වෙනසක් වුණත් රාමුවේ තියෙන මෙට්ටහිකම නිසා බලන බැල්මේ තියෙන බොඳ වෙච්ච ගතිය නිසා වල්මත් ගතිය නිසා අලුතක් දකින්නේ ඒ නිසා මේ මිනිස්සයා දුක් වේදනාවක් යෝ සුඛං වේදනං දුක්ඛං වේදනං වේදේති සංයුක්තෝ තං වේදේති අර පරණ තාලෙමයි බලන්නේ ඒ මිනිස්සයා අදුක්කම සුඛ වේදනාව අහම්බෙන් හරි දැක්කත් එයා යෝනිසමනස්කාරයෙන් නෙවෙයි නම් බලන්නේ. එහෙම නැත්නම් කියනවා නම් අයෝනිසමනස්කාරයෙන් නුනුවණින් නම්. එහෙම නැත්නම් රැඩිකල් විදියට මේක බලන්නේ නැත්නම් හැම අදුක්කම සුඛ වේදනාවක් වෙන වාරයක් පාසා සංයුත්තෝ තං වේදේති. ආ බලන්නේ පරණ පුරුදු මානසික රාමුවේ ඉඳලා. ඒ නිසා යාගේ රුචි අර්චකංග වල හෝ පෞරුෂත්වයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. උග්‍ර භාවනාකාරයක් වෙන්න ඉඩ තියෙනවා. නිත්‍යපතා දවසට පැය 7-8ක් භාවනා කරනවා, නිත්‍යපතා දන් දෙනවා, සිල් රකින්නවා, හොඳට සතිය තියෙනවා, හොඳට සමාධිය තියෙනවා. නමුත් අලුත් අදහස් වලට කැමති නැහැ. ඒක නිසා ඒ හිත සංයුත්තෝ කියලා කියන ප්‍රපංච කරනවා. පරණ තාලෙමයි ඉංගි පිට බලන්න කැමති නැහැ. ඒ නිසා එවැනි කෙනාට සරුවත් යන වහන්සේ මේ මේ අසුතවත් පුතුත්ජනයා සංයුත්තෝ ජාතිය ජරාය මරණය. මේ මනස ජාති ජරා මරණ සහිත සංසාරයකට අයිතිකාරයක් වෙනවා. සංයුත්ත කියන්නේ යුත්තයි කියන පදේ එයා දුක් වේදනාදියා බලන පරණ පුරුදු රාමු වෙන්නම්. පරණ පුරුදු දෘෂ්ටි කෝණේ යුක්ත වෙනා ඒ මනුස්සයා සංසාර ජාතිය ජරා මරණේ යුක්ත පුද්ගලෙක් වඩපත් වෙන මොන්නම කෙනෙකුටවත් ආශිර්වාදකින්වත් පිනකින්වත් බෝධි පූජාවකින්වත් යාව විසංයුක්ත කරන්න බෑ. ඒ සංයුක්ත ගතිය කියලා කියන්නේ යාගේ විඥානේ ඉතාමත්ම තහවුරුව හිටලා තියෙනවා තණ්හාමාන දිටිවල. ඒ නිසා මොන જાති වුණත් අර හොඳට පොළවේ හිටවපු ගහ හුළඟට එහෙම වැළුණට ගහ උඩ කැපුවත් ආයතර මුල් වලින් පරණ දලු දාලා ඉන්නසේ ඒ පුදුලා ජීවිතේ දිහා බලන්නේ එකම ස්ථිර රාමුවකින් ඒ මනුස්සයා උගඩ ගන්න බෑ. ඒක ගොඩාක් පිං කරගන්න. හැබැයි කුසලතාවය කියන එක තේරෙන්නේ ඒ පින වාසියට ගන්න හැටි දන්නේ ඒ නිසා එවැනි කෙනෙකුට කොතනදින්ද මිරි කන්නවන කොතෙන්ද දැනේ ගන්නව කොතන ස්විච් එක තියෙන්නේ කියන්නේ ඒක යා දන්නෙත් නෑ මොකද ඒක නා අලුත් දේවල් වලට කැමති නෑ නේද සරුවචන් ආංශයට සමහර විටක විශ්වාස කෙරුවොත් අදාහගත්තොත් සරුවචන්සට ඉද දුන්නොත් හරියටම ඇනේටම ගහන්න ඉඩ තියෙනවා. නමුත් එහෙම නැත්තම් ඒ පුද්ගලයා මේ අන්ධකාරය ගත කරනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ අදුක්කම සුඛ වේදනාව සුඛ වේදනා දුක් වේදනා පිළිබඳව යෝනිසෝ මනස්කාරයෙන් බලන්නේ නැත්නම් ඒ කෙනා සංයුත්තෝසෝ දුක්ඛාය කියලා කියනවා. එයා දුක් වේදනාවෙන් හැම මොහොතෙම පෙළෙනවා. කිසිම වෙලාවක දුකෙන් ගලවන්න විදියක් නැහැ. මොකෝ සැප වේදනාවක් ආවත් අනේ ඒක දැන් ගියානේ ආයාවේ නැහනේ කියලා කන පින්න ගන්න. දුක් වේදනාව වෙන්නේ ඉස්සෙල්ලා කලන්ත හැදිලා වැටෙනවා. අදුක්කම සුඛ වේදනා එනකොට නැද්දකින් කාලකණික මහා මුස්පේන්තුයි පාළුයි තනියයි ඒකාකාරයි නිදිමතයි කියලා ඇනුම් හරිනවා. ඉතින් තුන් තැනදීම අර පුස් වෙච්චි නරක වෙච්චි ආහාර කන කෙනෙක් වගේ ඒ තුන් වේදනායදීම දුක් වෙනවා. සංයුත්තයි කියලා පදේ පාවිච්චි කරන්නේ සංයුත්තයි කියලා කියන්නේ විඥාන උන්දුවට තහවුරු වෙලා තියෙනවා. කෙලෙස් වල ගලවන්න කැමති නැහැ. එයාට පේන්නේ ගලවනකොට ඒක නිකන් තමංගේ රුචර්ජ් කම් වලට බාර දෙනවා. පෞද්ගලිකත්වයට බාර දෙනවා. එයිස එයා හිතනවා මේවට අත තියන්න කවුරුත් වෙන්න එපා. ඒක මගේ වන ආති ආචාසකම් කියලා. අර දුක් ටික මොන එකෙන් හරි කමන්නේ දුකක් හදාගෙන පෙලෙනවා. ඉතින් ඒක මුණින් නවපු කලයක්. ඒකට කොච්චර බන කිව්වත් කොච්චර මොනවා කෙරුවත් එයා කලේ උඩට හරවන්න කැමති නැහැ. ඒක නිසා කොච්චර වැස්සත් ඒ මාස භාජනේ එළිය තිබ්බේ නැත්තම් වැස්සෙන් පොරුදෙන් ලැබෙන්නේ නැහැ. තමාරු එළියෙන් තියෙනවා කාටලොකු බඩ පුංචි භාජන බොහොම ඉක්මනට පිරලා භාජන පිරෙනවා. සමහර විලෙන් තියෙන බඩ ලොකු කටපුංචි භාජන කල වගේ දේවල් කොච්චර වැස්සත් ලැබෙන්නේ ටිකයි. සමහර භාජන එළියේ තියෙන අඩියම හිලක් තියෙද්දි වැස්ස වෙලාට වතුර ටිකක් පිරෙනවා වැස්සට පස්සේ යනවා. ඉතින් ඒක නිසා ඒ එළියේ තියෙන භාජනයේ ඒ වැස්සේ වතුර දරා ගන්න වගේ භාජනයක් නම් ධර්ම වරුසාව හැම වෙලාවෙම ලෝකේ වයි. නමුත් පෙඟෙන්නේ නැත්තේ තමන් වැස්සට බයයි වැස්ස එනකොට රිංගනවා. ඒක නහට ඒක ආනිසංස නැත්නම් එළියේ තියෙන භාජනේ අර වගේ එකතු කරගන්න එකක් නෙවෙයි. ඒක නිසා මේ ධර්ම නියාමය එහෙම නැත්නම් මේ චිත්ත නියාමයේ වයසට යamak හෝ ස්ථාන ගතිකත්වයක් නැහැ. එහෙව්වේ කිය අපි මේ ගෞතම බුද්ධ ශාසනය දැන් ඉවරයි. ඊගාට මෛත්‍රී බුද්ධ ශාසනය තමයි පුළුවන් වෙන්නේ කියලා හිතන්නේ. ඒක මේ බුබ්බඩගේ කතාවක් මිස ප්‍රමාදයට සම්මෝහයට تعلق කරන කතාවක් මිස අප්‍රමාදයට අසම්මෝහයට කතාවක් නෙවෙයි. නමුත් අද ලෝකේ කොහොමද කියනවනම් ඒ විදිහේ අප්‍රමාදය ගැන ප්‍රමාදයට නොතක අප්‍රමාදය ගැන කතා කරන එකට අබෞද්ධයි කියන තරම් අද ලෝකේ. සතිය ගැන කතා කරනකොට මේ අසත්‍යමත් ලෝකය අබෞද්ධයි කියන තරමට ගුණමකුයි කිය හැකියි. දරුණුයි කිය හැකියි. නමුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ අප්‍රමාදය ගැන කතා කරන අය සතිය ගැන කතා කරන අය රණ්ඩුවට කතා කරන්න යන්නේ. ඒක තේරෙන කෙනාට ඒ කියලා දෙනවා මිසක් අඳහර පෑමක් නැහැ. ඒකත් මේ අදුක්කම සුඛ වේදනාවත් එක්ක යන ගුණයක්. අදුක්කම සුඛ වේදනාවට කැමති කෙනා කවදාකවත් ගමේ පොලේ කඩේ කියලා විකුණන්න යන්නේ නැහැ ඒක. ඒක විකුණන්නේ ඒකට යෙදිලා සැදී පැහැදීව අරමුණක් දැනගෙන සතිය දැනගමත් අඳුනගෙන ටික වේලාවක් හිත පවත්තන්න, කය පවත්තන්න පුළුවන් වෙනකොටයි නැත්නම් කායනුපසනාව කරපු කෙනාටයි වේදනානුපසනාව ගන්න. එහෙම නැත්නම් මොනවාක්වත් නොකරපු කෙනාට ආ මේක උද හොඳ එක, මේක කලින් පටන් ගනින් කියලා කියන්න යන්නෙත් නැහැ. ඒක නිසා ඒ ලෝකේ විෂම ගති තිබුණාට මේ වැඩපිළිවෙල වලට සමහිත පවත්තන වැඩපිළිවෙලට කරදරක් නැහැ. ඒ නිසා යෝගාවචරය තේරුම් ගන්න ඕනේ. තමයි යම් වෙලාවක සැප වේදනාව හරහා දුක් වේදනාව හරහා අදුක්කම සුඛ වේදනා දැනගෙන ඒකේ ඉන්නේ නීරසකම කම්මැලිකම ඒකාකාරීකමත් ඥාණයෙන් විනිවිදලා එහා පැත්තට ගිය දවසක් ආවොත් තාම සැපේ දුකේ යෙදී ගත කරන අය පහත් කළ සලකන්න එපා. ඒ සැලකීම නිසා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන කිසිම ලාභයක් නැහැ. ඒ වගේම දැනට Tamanda වැඩි අදුක්කම සුඛ වේදනා දකින්න කට්ටිය දැක්කයි කියලා මහා සන්තෝෂයක් ඇති කරගන්නත් එපා. එයාගේ උපගත දේ මට ඇති වැඩක් නැහැ. මට තියෙන්නේ ඒකේ හම්බෙන ධර්මයක් අහන එක විතරයි මම මහන්සි වෙන්නේ. ඒක නිසා එතනදී මේ පරිතද කරගන්නවා මිස පටි හැලු කරන්න යන්නේ නැහැ. දිගින් දිගට දිගින් දිගට කටයුතු කරන්න පටන් අරගත්තොත් මේ වේදනාචෛසිකය හරහා ඒ කිනාට තේරෙනවා මේ සංසාරයෙන් ගැලවීම කියන එක මරණයෙන් එහා පැත්තේ නෙවෙයි තියෙන්නේ මේ මොහොතේම දුක් වේදනාවක් සැප වේදනාවක් ආවත් අදුක්කම සුඛ වේදනාවක් ආවත් තුනටම සමසිත. දුක් වේදනාපම් පටන් ගන්නකොට සැපයි දුකයි යනකොට සැපයි දෙක එකතු කරලා දෙකෙන් බෙදපුවාම සමයි. සැප වේදනාව එනකොට සැපයි යනකොට දුකයි දෙක එකතු කරලා දෙකෙන් බෙදපුවාම සමයි. අදුක්කම සුඛ වේදනාවේ උඩ දෙමිල්ලක් මොනවාක්වත් නැහැ නීරසයි කම්මැලි අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව නැති කල විද්‍යාවෙන් එක දැක්කට පස්සේ තියෙනවා දවසේ වැඩි වේලාවක් ඉන්නේ අදුක්කම සුඛේ තමයි. ඒක අපිට පේන්නේ කම්මැලිකමක් විදියට. පාළු ගතියක් විදියට. නීරස ගතියක් විදියට අපි මොකද කරන්නේ? එක එක ව්‍යාපාර කරනවා. අර පාළු ගතිය නැති කරන අන්තිමට වෙන්නේ මොකද්ද? අර ගෙවදිච්ච ගෙදෙට්ට ආව අද කොම සුකේට දොරවහන එකයි කරේ. ඉතිකට මේ වේදනාශායිසික දිගේ සැප දුක අදුක්කම සුඛ තුන අඳුනගත්ත මනුස්සයාට ඉඳගෙනම භාවනා කරන්න ඕනේ කියලා වෙනම න්‍යායක් නැහැ. ආනාපානෙම කරන්න ඕනේ පිම්බීම හැකිලිම කරන කර න්‍යායකුත් නැහැ. යා කොච්චර ස්වාධීන වෙනවද කියනවනම් අරමුණෙමුත් ස්වාධීන වෙනවා. ඉරියව්වෙමුත් ස්වාධීන වෙනවා. සක්මනෙමුත් ස්වාධීන වෙනවා. එදින්දා වැඩ කරද්දි තියා දන්නවා කිසිම චිත්තක්ෂණයක් නැහැ වේදනාචෛසිකේ නැහැ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා මේ වේදනා චෛසිකේ තියෙන හැම වෙලාවෙම භාවනා කර්මස්ථානේ කන ගාවතිය අස්පනා අපිට තියෙන. ඉතින් ඒකට මේ කමඨාන් ගන්නට ඉන්දියාවට යන්නවක්වත් බුලත් අතක් ගෙන්නලා තියලා වැඳලා කමඨාන් ගැනීමක්වත් අවශ්‍යයි. කායනුපස්සනාව සාර්ථක වෙච්ච නැති තාම සීල සමාධි නැති කෙනා. ඒක නම් ඊට වැඩිය තොවිල් නැතුව ප්‍රශ්නයක් නැහැ. ඊට වැඩිය වැන්දක් කමක් නැහැ. නමුත් ඒ දේ කරගත්ත කෙනා මතක තියාගන්න ඕන දැන් ඒ දේ හරි දැන් තියෙන්නේ මේ සැප දුක්ඛ දුක්ඛම සුඛ වේදනා හඳුනා ගන්න විතරක් නෙවෙයි ඒ වගේ තියෙන නයිසાર્ගික ගුණය වෙන තුනේ සමගතිය විඳීම මේකට ලේබල් එක තමයි සැප කියලා දාන එක, දුක් කියලා දාන එක. ඒක පිටින් అలවන මේ ඔතලා දෙන කොලේ උඩින් అలවන එකක්. ඇතුලේ මොකක්වත් වෙන්න නැහැ. ඒ නිසා හිතේද කාට හරි කවුරු හරි මම අරයට අනුකම්පා කරන්න ඕන කියලා තන්නේ කර මාන්නෙන් එන එකක් වගේ පේන්නේ මේ මම සැප විඳිනවා ඌ දුක් විඳිනවා කියන වෙනස ගන්න නැතුව අපිට පුළුවන් ද කෙනෙකුට අනුකම්පා කරන්න මෙච්චර දුකට වැටිච්ච මට. සර්වඥාන්සේ විතරක් මහා ප්‍රඥාවෙන් මහා කරුණාවෙන් කටයුතු කළා උන්වහන්සේ ගුරුට ගිය නිසා මේ තරම් දෙයක්වත් දන්නේ නැතුව මේ දරුවන්ට සැප දෙන්න හදන තක తీරු අමන දෙමව්පියෝ වාගේ දරුවන් ශිෂ්‍යයන්ට උගන්වන්න හදන ගුරුවරු මම දන්නවා උන් දන්නේ නැහැ කියන අමනකම නිසා ප්‍රොෆෙසර්ස්ලා ඉන්නවා මම මේ વિશે හොඳටම දන්නේ එකයි කියලා බුදුහාමුදුරුත් එක බලනකොට තාම ගූලිත් දත ගන්න ඇට්ටිම් බෙක්වා මේගොල්ලෝ මේ හදාන මවාගෙන යවන ලෝකයේත් එක බලනකොට බුදුරජාණන් වහන්සේට දෙනවා පුදුම හැකියාවක් අනුකම්පාව පිළිබඳ අනිත් ඔක්කොගේම අනුකම්පාව තියෙන්නේ වෙස්ටඩ් ඉන්ටරස් කියලා එකක් තියෙනවා. මම මේ මම ලොක් කරගන්න හදන, අනුම් පුංචි කරගන්න හදන මොහාවක් තියෙනවා. ඒ ඔක්කොම මේ බිස්නස් පැත්තක දාලා තමන්ගේ සුඛ වේදනාව, තමන්ගේ දුක් වේදනාව, තමන්ගේ අදුක්කම සුඛ වේදනාවට අවදි භාවය වැඩි කරනවා නම් ඒ මනුස්සයා ආඩු ගන්න තමන්ට අනුකම්පා කරගන්න කෙනෙක් වෙනවා. ඔය gedette මර්ගාතේ තියෙන කට්ටිය තමයි ලෝකෙට ප්‍රකාශ කරන්න හදාන්නේ. තමන්ට තමන් අනුකම්පා කරන්න බැරි කට්ටිය එක්ක මිනිස්සුන්ට අනුකම්පා කරනවා නැත්නම් බල්ලෝ හදනවා. තීසන්ව හදනවා. එහෙම නැත්නම් ලෝක ලස්සන කරන්න හදනවා. ඒ මොකද අර දුක දකින්න කොන්ද බල නැහැ. වර්තමාන මොහොතට මුණ දෙන්න ශක්තිය නැති නිසා පව් කොන්තරත් බාර ගන්නවා තොග වශයෙන්. ඉතින් ඔක්කොගෙම වෙන්නේ අර පැතිච්ච ලැබිච්ච චිත්තක්ෂණය වටිනා චිත්තක්ෂණය. අපි මේ ලාමක දේවල් වලට යොදවනවා. ඉතින් ඉන්සම් පිට ඒ චිත්තක්ෂණය උපයා ගැනීමට භාවනාවෙන් නෙවෙයි හරියන්නේ චින්තා විඥාන. අන්නේ ඥාණයෙන් තේරුම් අර ගන්න ඕන අපි මෙච්චර මේ එළවගෙන දඟලන්නේ සංයුත්තවද තණ්හාමාන දිට්ඨිය වලින් යුක්තවද නැද්ද කියලා බැලුවොත් වේගෙ වැඩි වෙන්නේ වැඩි වෙන්නේ සංයුක්ත භාවය වැඩි වෙනකොට. තණ්හාමාන දිට්ඨි සංයුක්ත භාවයේ සංයුක්ත භාවය කියන එක මේ සූත්‍රයේ දරුවත් යනසේ කියනවා සංයුක්තෝ ජාත්‍යය ජරාය මරණේන ඒ වගේ වේග කැවිලා දුවන හැම චිත්තක්ෂණයකම ජාතිය ගැබ්බෙලා තිනවා ජරාව ගැබ්බෙලා තිනවා මරණය කැප්පෙලා තියෙනවා. මත්ත්‍ය ජාති ඇති කිරීමේ බීජ තියෙනවා. මත්ත්‍ය ජරාව ඇති කිරීමේ බීජ තියෙනවා. මත්ත්‍ය මරණය ඇති කිරීමේ බීජ තියෙනවා. යාර කවුරක්වත් ජාති ජරා මරණ දෙනව නෙවෙයි. මේ සංයුත්තව ක්‍රියා කරන වේග ඇතුව ක්‍රියා කරන හැම වෙලාවෙදීම ඒ තුන බීජ වශයෙන් තැම්පත් වෙනවා. ලස්සනම කැලල තමයි සංයුත්තව ක්‍රියා කළත් මම මේ ක්‍රියා කරන සංයුත්ත බව දන්නවනම් වැඩිකල් ඒ වේගෙ දුවන්නේ. එතනින් තමයි යෝගාවචරය කියන්නේ. එයා දන්නවා මම දැන් දුවන්නේ මේ අනුකම්පා ශීතයෙන් හරි වර්තමානයේ පැන යන තියෙන ආසාවෙන් හෝ දුකට මුහුණ දෙන්න බැරි කම අපි নানা ආකාර ව්‍යාපාර කරනවා. අපි දන්නවා. ඒක දන්නවනම් ඒ විපස්සනා කරන යෝගාවචරයට කිසිම බාධාවක් නෑ. එයා ඒකේ ආස්වාද ආධිනව දැනගන්නේ අන්නේ වැරද්ද දැක දැක දැනගෙන කිරීම. හොඳ හෝ දැක දැන දැන දැන කිරීම. කොච්චර පොත් කියුවත් Taman අතින් වර්ධිනකොට Taman සතියෙන් හිටියා විතර හිත වදින්නේ නැහැ මොකක්වත්. Taman නිවැරදි කරනකොට Taman දැනගෙන නිවැරදි කරනවා ඒක තේරෙන්නම වැරද්ද කිරීමකට සාපේක්ෂව තමයි. ඒ නිසා ඒ ශේෂ්ත්‍රය කියන්නේ ආර්ය පරිශ්‍රණය කියලා. ඒ නිසා හරියම ආරුයි මේ ආර්යයන් වහන්සේ නමක් ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරන මේ මූල වේගයත් පෘථජ්ජනය ක්‍රියාත්මක කිරීම පහළ වෙන වේගයත් යෝගාවචරය වේග තුනම සංවේගය කියන වචන තමයි තියෙන්නේ. සංසාරේ පිළිම සංවේගයෙන් තමයි. රාහතන් රහතන් වහන්සේ ගොඩ වෙලයි වැඩ කරේ. යෝගාවචරයා රාත්තල් ගාන දාන. මෙච්චරක් වැරදි මෙච්චරක් හරි. පෘථග්ජනයා දන්නේ නැති නිසා රහතන් වහන්සේම ඉඳ හදනවා. මේ යෝගාවචරය මනින්න හදනවා අපි යාට කියනවා සුචරිතවාදීයි කියලා. අවාසනාවට වගේ ඒ අත්තු අත්ති කිලමතාන් යෝගයට වැටලා දුක් විඳවනවා. නමුත් මේක යෝග ජීවිතයේ මේ වගේ අත්ති කිලමතාන් යෝගයේ එක්කන මැදට එන වෙලාව කාමසුකල්ලි කාණියෝගික මැදට එන වෙලාව ඒ ඇති වෙනකොට තේරෙනවා මේ එක ජීවිතය ඇතුළේ තමයි ජාති ජරා මරණ ඉක්මවන්නේ නැත්නම් ගිය ආත්මේ පරිසම්පාදේ තුنين එකක් දාගෙන මේ ආත්මේ තව තුنين එකක් දාගෙන ඊගාත්මේ තව තුනක් දාගෙන යන විග්‍රහය ඇතුළේ බලනකොට කාටවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. නමුත් <coughs> වේදනාචෛසිකේම ਸਰවචන්සෙ පින්නනවා එන සැප දුක්ඛ දුක්ඛම සුඛ වේදනා අසංයුක්තව අපපතිත්තව අනාරම්මනව එහෙම නැත්නම් අනිදස්සනව විඳින්න පුළුවන් නම් අපි අර පස්පල්ලා සාකච්ඡා කරන ආනන්ද සප්පය වගේ ඒ විඳින මොහොතේ මම නැහැ. මතකත් නැහැ. පස්සේ නිර්වචනය කරන්නත් බෑ. නෑ කියන්නත් බෑ. අන්න එතෙන්ද නැගිකෝ සංඥාධිකේ බස්සන්න ඕනේ. එහෙම නැත්නම් වේදනාධිකේ බස්සන්න ඕනේ. බැස්සුවාට පස්සේ මෙලෝ වශයෙන්ම ඒ වින්දට විඳින්නෙක් නෑ විඳීම පමණක් ඉතුරුයි. සංහිතයක් නෑ සංඥාව පමණක් ඉතුරු වෙනවා. ඒ විදිහට තමයි යෝගාචර පිපෙන වෙලාව. ජීවත් වෙන වෙලාව. ඉතින් ඒක වේ රූප දිගේ කියන්න පුළුවන්, වේදනා දිගේ කියන්න පුළුවන්, සංඥා දිගේ කියන්න පුළුවන්. මේ සල්ල සූත්‍රයේදී සර්වඥාන්සේ වේදනාව ඉදිරියට අරගෙන වේදනාව හරහා ඒක පෙන්නනවා. ඉතින් මම හිතනවා මේ පිළිසෙයි සෑහෙන කෙනෙක් තම තමන්ගේ කායනපසනාව හරහා අරමුණ කීකට් කරගන්න හැටි, සතිය පිටව ගන්න හැටි දන්න නිසා ඒකට පැමිණෙන වේදනාව විනාඩි 20 කින් ඇති වෙන වේදනාව දිහා මේ අලුත් දැල්මෙන් බලනද එතකොට මේ වේදනාව තියෙද්දිම අරමුණ වැඩි වෙලා බලන්න පුළුවන් වේදනාව තියෙන පෙළන ගතිය තවන ගතිය අඩු වෙනකොට වැඩි වේදනාවක ඉඳගෙන අරමුණ බලන්න පුළුවන් වැඩි සතියක් තියෙනවා වැඩි සෙල්ලක්කාර සතියක් තියෙනවා ඒක සිද්ධ වශයෙන් විපස්සනා සතියක් සතිය කියන සමත පැත්තට අනේ ඒ පැත්තේ අරිඹියෝක හරි කමන්නේ අබ පියල්ලක හරි කමන්නේ දිනුවක් පිනිස කටයුතු වුණා නම් මේ ධර්ම දේශනාව සාර්ථක වෙනවා කියලා කියන්න පුළුවන්. එවැනි ජීවුණක් පිණිස මේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාකච්ඡා කරනවා මේ ධර්ම දේශනාව සම්බන්ධව නැත්නම් තම තමන්ගේ භාවනා පිළිබඳව මේ සාකච්ඡාවේ මේ අවස්ථාවේ දේශනාව සම්බන්ධයෙන් හෝ නැත්නම් මේකදී තමන්ගේ අධ්‍යක්ෂණ සම්බන්ධව ප්‍රකාශන නැත්නම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න ඒක නැත්නම් අපි ඉස්තාවතාවාදී භාෂා අධ්‍යයනය කිරීමේ ධර්ම දේශනාව සිසුවර සමාප්ත කරන බව මම මතක් කරන්න කැමතියි ප්‍රසන්නත් ධර්මයේ සාත්‍ර ප්‍රකාශ කරන මේ දුක දුක් වේදනා සම්බන්ධයෙන් ඉතින් ප්‍රසන්නත් මේ ධර්මනා මේ චිත්ත න්‍යාය සම්පිලිබඳව මම කියන ගැටු තමයි දැන් අපි අනාපාත ධ්‍යානයේදී ආස්වාද ප්‍රාස්වාද මේ කර්මස්ථානයේදී මූලික වශයෙන් ඇති වෙන දුක් වේදනාව ඒ දුක් වේදනාවත් ඊට පස්සේ ඒක සාපේක්ෂව ඒක සමානුකූලව කියන්නේ දුක් වේදනාව අර කියන ඒ চৈতසිකේ ඊට සාපේක්ෂව ඊළඟ ඇති වෙන চৈতසිකයේදී අර අඩු වැඩි වීමේදී ඊට පස්සේ සමානුකූලව අර ඇති වෙන දුක් වේදනාව ඒ තුළ අර ධම්ම දේශනාවේ සඳහන් ආකාර සංගත ඉතින් යාමක් පිළිබඳව දන්නවා එතෙන්දී අර සංගුණ කරාට මේකද අර ඒ කියන්නේ ප්‍රධාන කරපු චිත්තනියාමේ ස්වરૂපය ඒකට අපි ඒ තුල අර වේදනා චෛත්‍යයේදී ඉගෙන එක වෙනස් වෙන ස්වરૂපය හඳුනා ගැනීම තුළ ඒක ඒකේ මේ වේදනාවේ සංසිඳීම තුළ එතකොට අර ඥාන ධර්මයේ ක්‍රියාකාරීත්වය නතර කිරීමක්ද ඒ තුළ ක්‍රියාත්මක වෙන්නේ කියන එක කොට පැහැදිලි කරගන්න. මේක පසු කාලේ උත්සාහ කළ තිබුණා චිත්ත වීති ගැන කතා කරනකොට දුර්වල චිත්ත වීති බලවත් චිත්ත වීති සහ අති බලව අති මහාන්ත ආරම්මන පරිත්තාරම්මන ආදි වශයෙන් ආරමුණ වදින වේගයේ හැටියට සමහරලාට පූර්ණ චිත්ත වීතිය දුවන්නේ නැතුව අතරමඟදී ලොක් වෙලා හැලෙනවා. සමහර ඒවා සම්පූර්ණ ඔය විධර්ම ක්‍රමයට ජවන හතක් දුවලා ඊට පස්සේ ඒකට පස්සේ ඇති වෙන එකම අල්ලගෙන ආය චිත්ත වීති දුවනවා. එතකොට පේන තියෙන්නේ ඒ නිකන් හොඳ ගාන්ට ආලෝකයට ගහපම ගොඩක් වෙලා කිංකින් නාදේ දෙන්නා වගේ එක අරමුණකින් සුඛ හෝ සැප නැවත නැවත දීීමේ හැකියාවක් තියෙනවා. ඒ පුරාවට අවිද්‍යාව තියෙනෝනේ පුරාවට අසතිය තියෙනෝනේ එකම අරමුණක් ගන්න බොහෝ වෙලා දුවන්න. මොකද අරකේ ආස්වාදේ හෝ මේ මේ පිළීම තදබල නම් යෝගාචරය අභාවිත මනසක් නම් ඉතින් ස්ටීම් රෝලරයක් කරනවා වගේ තමයි මුඩි සැප හෝ දුක ආවේග දුවනවා. නමුත් මේ භාවනා කරන කෙනා දන්නවා ඒ වගේ මහාන්තරමන අතිමහාන්තරමන පරිත්‍තරමන වෙන්නේ අභාවිත මනසට. භාවිත මනසදී මාර්ග චිත්තක්ෂණයේදී එයා හරියටම ඒක නිකන් පිරිසුදු ජලයක අඩිය පේනා වගේ පේන්න පටන් ගන්නවා පාෂිත් නැහැ මඩත් නැහැ රැලිත් නැහැ හොඳට අඩිය පේනා වගේ පේන නමුත් ඊට පස්සේ ආයෙ වැටෙන්නේ කලවම් වෙච්ච තැනකට තමයි හැබැයි එයා දන්නවා වතුර පිරිසුදුනොත් අඩිය පේනවා චිත්ත නියාමයේ ආ තේරුම් අරගන්නවා. තේරුම් අරගත්තට පස්සේ ආයෙත් අංජබජල් වෙනවා. ඒ වුණාට දන්න කොච්චර අංජබජල් වුණත් මෙහා වැඩ කරන්නේ මේ නීතියට. ඒ නිසා ඒ වගේ වරක දැක්කත් පස්සේ සියල්ලම පාලනය කරනතු වෙන්නේ නැහැ. එයා ඒක නතු කරන්න යෑම මගේ වැඩක් නෙවෙයි. මට තියෙන මේගොල්ලෝ කොයි જાති කෙරුවත් හිත කලබල කරගන්න අරකයි. මේක එක දෘෂ්ටි කෝණයක් තුන ඒ දෘෂ්ටි කෝණය චිත්ත න්යාය බලන්න ඕනේ. බලලා ඉවරෙච්ච ගමන් ආය අවුල වෙනවා. ඒක හරියට වතුර කඩුවෙන් කොටපු ගමන් දෙබෑ වෙලා ගිහලා ඒක පාට ආයේ වැහෙනවා. එයා දන්න නිසා කඩවල බලවත් චිත්තක්ෂණයට කඩ කපන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම කපල තියාගෙන ඉන්න බල කඩුවට බෑ. තියන්න පුළුවන්. ඒ තරම් වේගයෙන් ගහනවා නිලමායද ගැවුවයි කියලා කියන්නේ මොකද දෙබෑල 20000ක් එකට යනකම් චක්‍රායුධ කරකවල ගැහුවයි කියලා අපි ඔය තියෙන මහය මේ මේ මහවන්සේ පෙන්නන එක නිසා මෙව්වගේ තියෙනවා අභාවිත මනස ඔය වගේ ඒක දෙයක් වෙච්චාම ඒක ඉෂාත බැනකට කනවැන්දුම් ගා කන පින්නම් කියකියා අඬා අඬා ඒක යාව යාදිනවා. මේ යුද්ධ පිටියට ගියාසේ ලේ දැකපුවාම සමහර කලන් හැදලා බෑ. මේ යුද්ධ පීරිය ලේ දැක්කට පස්සේ තමයි කඩුව ගන්න අතට. ඊට පස්සේ තමයි ඌ මොකාටවත් බලවලා ගන්න. යනවත් තනි යතින් යන්නේ. මහරෝ නම තමයි. ඒ යුද දෙපලෙක්. බුදුජානන්සේ කියන අනික් කට්ටිය පිට කට්ටියක් ඇවිල්ලිවලා යුද ප්‍රකාශ කරනකොටම ලේබඩයක් පටන් ගන්නවා. හමුදාවෙන් පැනලා. ඊට පස්සේ යුද සේනාව ඇවිල්ලා එහාට මෙහාට යනකොට බාහිරවල දූවිලිලා කිනකොට හමුදාවෙන් පැනලා. නැත්නම් යුද්ධෙට ගිහලා එකෙක් මරනවා දකින්නකොට පැනලා. ඒක එක්කත් කද්දාගත් කොන්ද බණ ඇති සබළු නෙවෙයි. යෝධ හජීව කියන සූත්‍රය සඳහන් කරනවා ලේ දකින්නකොට පණක් එනවා. ඒ කියන්නේ මේ කෙලෙස් දකින්නට මේ කෙලෙස් අපිට නිර්දය විදිහට පාර ගන්න හැටි. අපි මේ සැප දෙඤ්ඤන්, දප දෙඤ්ඤන් කියලා අපි ගෙනියන මේ විකාර ගමන දිහා දකිනකොට තෝගේ මට සැපත් වේවා තෝගේ දුකත් වේවා තෝ කන පාත්‍ය කන මරණෝ කියාගෙන විහිස්සගෙන යන්නේ දුක් වේදනාව ඇවිල්ලා නැගිටින්න හදනකොට නෑ නැගිටින්නේ නෑ මේක පොඩ්ඩක් මුළු මැදගාවල් නැගිටින්න ඕන කියලා එතකොට යෝගාචරය එතකොට අර ඒක වෙන්නේ ඉස්සර නම් අර මොනේ පරිත්‍තරම්මන මහන්තරම්මන ස්වරූපේ තියෙනවා විනිවිදින වෙලාවේ ඒක පාන්නේට එනවා හැබැයි ඒක චිත්තක්ෂණයක් විනිවිදතර පස්සේ ආයෙත් අර කක්ක ගොඩේ ඉන්නවා හැබැයි නෙළුම් පතේ තිබුණ වස්තු කොට වගේ වස්තු කන්දර වගේ නැත්නම් සර්වචාන්සි බුදු වෙන ඉස්සර දවසේ අසුචි කන්දක ඇවිද්දා කතාවක් හීනයක් තියෙනවා දෙනස ජීවිත වෙන අසුචි කන්ද තමයි අර සිටිපතුල තියෙන පිරිසුදුකම නිසා අසුචි ගෑවෙන්නේ කරතරම් කන්දක් වුණත් අසුචි කන්දක් වුණත් සර්වචාන්සි ගිලෙන්නේ පුතඥය යන්නේ ඉස්සලා ගන්න අනන සුඛය කියලා එකක් තියෙනවා අහලා තියෙනවා මොකද අනන සුඛය කියන්නේ නැහැ නැතුව ජීවත් වෙනවා තන දුකේ කියලා නැත්නම් මේ අනාගන්න එකෙත් තියෙනවා අනන දුකයක්. පුතත්ජනේ ඉන්නේ අනන දුකේ තමයි. හැම වෙලාවෙම කක්ක කරලා ගන්න. ශ්‍රීසංකතුල ඉන්න කට්ටිය නිතරම අසුචි අරගෙන බික්කෙත් ගන්න ළඟ ඉන්න කෙනෙක් ගන්න. නාන්න ගියාම හරි බයයිලු අතට. ඒක තමයි අනන සුඛය කියන්නේ. ඉතින් පුතත්ජනේ කක්ක කරගත්තර කවන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ගානකම් මොකද වගේ. කාගේ හරි ගන්නවා ධාර ඍෂිකෙක් වෙච්චාම ඒක කියා පාණ්ඩ යොණ වෙලා තියෙනවා. ඒකට මම කියන අනන්ද සුඛේ නේද අනාගාමි අනාගන්න ළඟ යන වචන අර භාවනා කරන එක පුළුවන් තරම් කිසි කෙනෙකුට නොකිය බනවන්න නැතුව එහෙම ඒක ගිලගෙන ඉන්නවා. භාවනා නොකරන එක නෑ නැත්නම් මේ අනුකම්පාවෙ ඉන්න එක එහෙ දුවනවා මෙහෙ දුවනවා ඊට පස්සේ ඒක කුලියට ගත්තලා ඉන්න එක නෑ මානව අයිතිවාසිකම් පිළිබඳ ආයෙ සටනක් පටන් ගන්නවා. කන්න පැලෙන්න ගහන්න දෙනවා මේ ලෙඩත් එක මම බලන් ඔබ පැත්ත කරපලයන් කියන්නේ නැහැලා. එහෙම බෑ මේ මේ මේ දෙය පිටින් නගන්න බලන්න. ඔය යගේ කඩු ගහන්නේ මං හිතන්නේ මේ ඇම්බියුලන්ස් සර්විස් එකටත් වටින. බෑ කලබල වෙලා බෑ. දොස්තර කෙනෙකුට කවදාත් ඔපරේෂන් එකක් කරන්න බෑ පේන් එකෙන් ඩිස්ටන්ස් එකක් ගන්න නැත්තම්. ප්‍රොෆෙෂනලි දුර්වලයි දොස්තර. දොස්තර ඒ ශල්‍ය කර්ම සුසුවේ දෙදාගේ වේදනාව මම ගණන් ගන්නෑ කියන කිවිසුරුමට. ගණන් ගත්තොත් තමයි දරුවෙක් වදන වෙලාවේදී වින්නබුකම් කරන්න බෑ. වින්නබුවම තටවන්න ගන්නවා. වින්නබුවම ගැන තටවන්නේ නෑ. දරුවන් අරුණත් කරන දයන දෙන්න දෙපැත්තට වුණොත් සතුටුයි නැත්නම් එහෙම නෙවෙයි. නිසා වින්නබුවමට විතර මරණ දඬුවම් නෑ. වින්නබුවම තටවන්නේ නැහැ. ඒ අපි අනන සුඛය කියන්නේ වින්නබුවම තටවනවා අම්මඩ වැඩිය. ඒ නැත්තම් නෝ මහත්ය කියනවා ඒ නෝනට සිසේරියන් කරන්න. නොනට රිදෙයි කියලා. ඕවා තමයි කියන්නේ අනන සුඛය කියලා. ඒ කියන්නේ අනාගාමි නෙවෙයි අනාගන්න සුඛේ. ඇත්තටම මේ වේදනාව පණිවිඩයක් තියෙනවා. මේ වේදනා නාශකේ හරහා අනුංග වේදනාවට මේ සැලසුම් හදන්න යාම හරහා මේ එස්කේපිසම් එක චිත්තක්ෂණේ පන්නා යාමක් නිසා ඒත් ලෝකේ ජීවත් වෙනවා. ඒ නිදර්ශනේ අපි අර ගන්නනේ මේ නිසා තමයි අපි නොදැනුවත්වම ජාති ජරා මරණ තැම්පත් කරගෙන තියෙන්නේ දැන්වත් අඩු ගානේ මේ එන වේදනාව දිහා බලලා ඒකේ මුලමදාග බලලා කාටවත් නොකිය මේක ගැන අර්ථකථන නොදී මේක පිළිබඳ විවේචන නැත්නම් තීන්දුව නොකර මට කොච්චරක් වියට වේදනාව දැනෙන්නේ කොරෙක් වගේ අංශභාග කෙනෙක් වගේ මට ඉන්න පුළුවන්. මුතේ මුතමත්තම් භවිෂති ගංග රස පහස දැනුණට එතනින් නැතක. එහෙම නැත්නම් බලවා දුබ්බලෝලිය. බලේ තියන නැගිටලා ගිහිල්ලා මේකට වුණාදු ටිකක් කරන් තවන්න දැන් පණ නැති කෙනෙක් වගේ බලාගෙන ඉන්න මේ වේදනාව ආවා ඉදිමුණා දැන් මොකද වෙන්නේ ඇත්තට මේ මැද පැන්නට පස්සේ තමයි ශරීරයේ ඉමුනිටි එක වැඩෙන්න පටන් ගන්න. මැද එනකම් කැන්සරයක් එනකොට ලෙඩක් මරණයක් එනකොට එයා ඉස්සල්ලාම විරුද්ධ වෙනවා. ඊට පස්සේ තර්ක කරනවා. ඊට පස්සේ කොම්ප්‍රොමයිස් කරනවා. එතෙන්ට එනකන් දොස්තර බලනවා මෙහෙට වැඩ කරන්නේ කොම්ප්‍රොමයිස් කරන දැන් ආවට පස්සේ ලෙඩා සනීප කරන්න ඕන නැහැ කියන හැඟීම ඇති වුණොත් විතරයි. බය වුණොත් හෝ බෙහෙතට දඟලුවොත් දොස්තරමහත් දන්න බෙහෙත අල්ලන්නේ නැහැ. විශේෂයෙන්ම කැන්සර්. ඊට පස්සේ තමයි එයා ඩිෆෙන්ස් සිස්ටම් එකට ගිහිල්ලා ડિප්‍රෙෂන් එකට එන්නේ අන්තිම ස්ටේජ් එකේ දැනගෙන තමයි මැරෙන්නේ. ඉතින් ඒකට අතරමැදියේ යනවයි කියලා කියන්නේ ඒ මනසට අවබෝධ කරගන්න තියෙන අවස්ථාවක් නැති වෙන මාසෙක ඇඟෙන් එන තියෙන ඉමුනිටි එක ප්‍රතිශක්තිය එන එකත් නතර කරන නිසා අද වේදනානාශක නිසා ඇමරිකාවේ ටොන් දෙකක් ටොන් 200ක් හැම අවුරුද්දම වේදනානාශක විතරක් පාවිච්චි කරනවා බඩේ ලියන්න බෙහෙත් පාවිච්චි කරනවා ඒ නිසා ලද්දාටතම් කුණු જાති ඔක්කොම කහලා බඩේ ලියන්න විරේචන පාවිච්චි කරනවා වේදනානාශක පාවිච්චි කරනවා ඒ ඔක්කොම අන්තිම liver එකට යන්නේ ඒක වැටුණාට පස්සේ ඒක මොනව කරන්නේ ඒක පුදුමම ලෝකයක්. ඒක දිහා ගිහිල්ලා බලන්න ඕනේ ඉතින්. ඒ මනස කොච්චර රසායන ලෝකේ ජීවත් වෙන්නේ කියලා. හැම කෑම වේලාව හැම නිින්දක හැමදාම නිදි බෙහෙත් ගන්නවා. හැමදාම බඩේ ලියන්න බඩ විවේක කරනවා ගන්නවා. ඉතින් ඉසිකක්ම කාපු ගමන් ටක් ගාලා වටපිට බැලලක් නම් බෑන්ඩෝල් නැත්නම් මේ පැරසිටමෝල් එහෙම නැත්නම් බ්‍රූෆන් එහෙම නැත්නම් මොනවා හරි එකක් ගන්න. ඒක ළඟම තියාගන්න. ඉතින් රිසර්ච් වලින් කියනවා පැන්ඩෝල් 30 දෙනා එකවර බිනොත් මැරෙනවා. නිසා දවස් 8කින් බීපන් කියලා කියන්නේ. අට වරක් අතර කිප්පේ. ඉතින් ඒක මේ වේදනාවට තියෙන බය. ඉතින් මම හරියටම මම හිතුව කැමති නෑ ඔය බුදුහමසන් අර දුස්තරක්ෂය ෆොටෝ එක. බඩාත ගන්න පිට අත ගෑවුනා කියලා තියෙන එක. මම සාමාන්‍ය අත් කිලම තරණයකට වැඩි කැමති ඉන්නේ නෙවෙයි. මම ජොලියේ ඉන්නේ මම. හරි සැපෙමයි ඉන්නේ. හැබැයි වේදනාවට වශයෙන් මම වේදනාව දිහා කියනවා ඔබ බලපන් මට පුළුවන් තරම් කාගෙන ඉනවා කොහොමද මොකද වෙන්නේ කියලා බලන්න. ඔය මෙතනින් එනකොට මට සර්පයා ගැහුවා. ඇවිල්ලා මෙතන පෑක් පොත කියුවා. සර්පයා ගහලා මේ විස නගිනවා. මං තුන්දෙනා කාටවත් තේරෙන්නේ නැති වෙන අදන සරු විසාදී ටික පොඩ්ඩක් ගහලා බැලුවා. බැලලා උදේ වෙනකන් තියාගෙන හිටිය කකුල මොකද වෙන්නේ කියලා. ඉතින් උදේ පාරේ නිසාම්ට ආවි අපිලා බැන්න හොඳටම නිදා ගන්න හොඳ නැහැ ස්වාමීන් වහන්සේ සීමුර්ජාට කියනනම් එහෙම මැරෙනවා කිය. ඉතින් මම කොහොමද මැරෙන්නේ නැහැ දුවන ගිහලා අබේ ගෙනල්ලා බෙහෙත් බැන්දේවා. බලන්න ඕන වුණා මේක මේ විස නගින හැටි. හැබැයි මම දන්නවා භාවනා කරන්න ඉස්සෙල්ලා මට ෂොක් එකක් වැදිච්ච වෙලාවේ මේ ලෑම්ප් ෂෙඩ් එක කලින්ට ෂොක් එකක් වැදුනා. බය වෙච්ච තරම්. එතකොටම පිටියේ මැද කණු එළතුම කණ්ණාඩිය මම මූණ බැලුවා. එච්චර කැත මූණක් මම කවදාවත් දැකන්නේ නැහැ. බය වෙලා. ෂොක් එක වැදලා බය වෙලා. එතකොට ලෑම්ප් ෂෙඩ් එක මෙවලා කරන්ට් එක ඩිස්කරේජ් වෙනවා. එතකොට පිටිපස්සෙන් ඇවිල්ලා අම්මා පොඩි පුතා කියලා කතා කරා. මට හිතුණා අම්මා මොකා දැක්කත් දන්නේ නැහැ. මොකද මම මේ වෙලාවේ කණ්ණාඩියෙන් දැක්ක පුදුම බයක්. තව ඩිංගිත්තක් එහාට ගියා නම් මැරෙනවා. අර ලෑම්ප් ෂෙඩ් එක බිම වැටුනේ නැත්තම් මැරෙනවා. හැබැයි ඒ තාම ඒ බය තියෙනවා. දැන් මොනක් කරන්ට් එක අත ගන්නකොට මම වේරකොට්ට කියන පොඩ්ඩක් උත් චෙක් කරලා බලන්න. මම පස්සේ අත ගන්න. අර බීකාව තාම තියෙනවා. ඒක ඒක ප්‍රශ්නයක් නෑ. නැත්තම් ටෙස්ට් එක හොයන්න කියන යා. ඉතින් යා ටෙස්ට් එක හොයනවා යා ඇඟිල්ල ගැවුවට පස්සේ මම බලනවා. ඒ වගේ උපක්‍රමයක් කරනවා. වේදනාව බලනවා. බලනකොට මේ වේදනාව අඩු වෙලා යනවා. අනිමක් වෙනවා. ඒකත් ඒ ඇති වෙන අදුක්කම සුඛය වෙන බලන්නේ නැතුව ආපහු පිටියේ. අරමුණට යනවනේ. ඒකත් අදුක්කම සුඛයෙන් අපිට දැනීමක් සිද්ධ වෙන එක ප්‍රයෝජනයක් වෙන්නේ. පළවෙනි වතාවට ඇත්තට අදුක්කම සුඛය යටිපහුව වෙනව දන්නේ නමුත් ඒ වේදනාවක් ගෙවිලා ඊගාවෙක එන අතරමැද හිස්තනක් තියෙන බව ලාවට තේරෙනවා. ඒකේ පන්දි ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා ඒක හරි ලස්සනයි. එහෙම කියනකොට අහගෙන ඉන්නකොට black and white TV screen එක program එකක් නැතිලා dot set එක බලන්න ඉතින්. dot set එකකට කියනවා dot දෙකක් හැප්පෙනවා දැකලා තියෙනවා. කෝටි ගණන් ඩොට්ස් වැටෙනවා කවදාකවත් ඩොට්ස් දෙකක් හැප්පෙන්නේ ඒ වගේම ගිය තැනම තව ඩොට් එකක් එනකොට ඉස්සෙල්ලා ඩොට් එකටත් මුලැමැදාක තුනක් තිබ්බා ඊගාව ඩොට් එකටත් ඒකටම ස්වාධීන ආරම්භයක් තියෙනවා ස්වාධීන රංගපනයක් තියෙනවා ස්වාධීන ගෙවියා කරනවා ලක්ෂ ගණන් තිබුණාට ඒ න්‍යාය පන්නන්නේ නැහැ හැම ඩොට් එකටම ඒකේ හට ගන්නක් තියෙනවා ඒක විපරිණාමයක් තියෙනවා කියන්නේ ඇවිල්ලා පොඩ්ඩක් කරලා රංගනය කරලා යනවා ඒක අනිවාර්යයෙන්ම යනවාමයි. ඒක මේ ඊගා වෙන එක එනවා කියලා මේක නැති වී යෑම අරකේ පැමිණීමෙන් වැහෙන්නේ අපේ තියෙන මොහේ තමයි අරකේ පැමිණීම නිසා මේක නැතිවීම වැහෙන නිසා අපිට සන්තතියක් වෙන්නේ. අපි මේක ඒක ගණයකට ගහන්නේ. ටීවී ස්ක්‍රීන් එක දිහා හරි කම්මැලිනේ බලන්නේ. ඩොට්ස් හදනකොට අපි ඉක්මනට එක්ක ප්‍රෝග්‍රෑම් එකක් දාගන්න එහෙම නැත්නම් ට්‍රිග් එක වහලා දාන මොන මන උස්පින්තුව මේ කැඩිලා කියනවා. ටීවී කැඩිලා. ඒ ඥාන පිළිබිනේ කතාවක් නෑනේ ශෝකාන්තයක් නෑ දුක. ඒ දන්නවා සියලු දෙනාම ඩොට් වලින් තමයි ගෑනු හැදෙන්නේ. ඔය ඩොට් වලින් තමයි පිරිමි හැදෙන්නේ. ඒ දෙන්නා තමයි ප්‍රේම කරන්නේ. ඉතුරුකොට මේ තෙත් වෙලා ආශ්‍රයෙන් අරක දිහා බලන්නේ ඩොට් සියා බලනකොට එපා. අදුක්කම දුකේ බැරිලා යෝ ටීවී එකේ ඩොට්ස් බලන එකයි. එනස හොඳට සමශීතෝෂ්ණ වෙලාවක අහසේ මොනවක් කරන්න නැතිලා උඩු බෙලිය අතට දපන. දපලා අහස දිහා බලහින්ට ස්ක්‍රීන් එක පේනවා. ඔය ටීවී ස්ක්‍රීන් එක පේනවා. ඩොට්ස් ඕනවද මන් දන්නේ ඉති ඕක තමයි ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකෙන් දකින්නේ තොච්චරම තමයි විවේකීව බලන අනන්තය දක්වාම පේනවා මොනවත්ක්ම පේන්නේ නැහැ කිලිම උඩ දමුක දපන්න බලාගෙන ඉඳ හරි මම හිතන්නේ ඒ ඇහි අපේ කාචේ අර ගමන් කරන ලේයන්තු කියන එක මම නැත්තම් හිතුවේ නැත්තම් නිවන ඔය කියන්නේ මම ඇහිලපු නිසා හිතුව නිසා ඔක මෙනිව නැගෙන්නේ නැහැ. ඔක ලේ වෙනවා. ඔය එක එක දේවල් නෝ. ඕක තමයි දකින්නේ. ඕක හරි කම්මැලි. අපි ඉරටි කැමති සිත්ජේ දක්වා ඔළුව බස්සලා මේ ගහක් මේ ගලක් මේ ගලනවා අනම්මනම් කියනවා අපි ලියනවා. අරක දිහා බලලා එක මෝඩෙක් ලියලා කියනවා කියලා බලන්න පොතක මේ උඩ දිහා බලනකොට ඩොට් වෙනවා අයියේ. ලියන්නේ මොනවද කියන්නේ? ඔකේ මොකද්ද තියෙන මේ නිර්මාණය? හරි කම්මැලි. හැබැයි ඕන කෙනෙකුට කරන්න ඕන. හැබැයි බොහොම නිවැරදි කිට්ටුයි. කෙලෙස් සිද්ධ වෙන්නේත් නැහැ. කර්ම ගෙහෙන්නේත් නැහැ. උඩු පොඩ බලයි. ඒක වෙන්නේ මිනිය මැරුණට පස්සේ කොහමද දන්නේ? ඕක බලපන් කියලා තමයි උඩ බැසට. ඇස් දෙක වැහිුනේ නැත්තම් මැරුණට පස්සේ තමයි මම යත් නැහැ, හිතන්නේත් නැහැ, පේනවා. නමුත් ලියන්නේ නැහැ නේ මැරුණට පස්සේ එක එකක් ලියන්නේ නැහැ. නැත්තම් පේන්නේ ওই ටික තමයි. පුදුම ලෝකයක් මේකේ තියෙන නිසා මේ තැන් තැන් වලට යන්න ඕනේ නැහැ. නිවන අපිත් එක්ක පිටිපස්සෙම. අපි පුළුවන් තරම් එක වහලා අපි චිත්‍ර රාමෝලින්, නාද රටාවලින්, වර්ණ සංකල්න වලින් මේක මවාගෙන මේ හැම එකම නෑනේ නිවන නෑනේ කියන මේ වර්ණ සටාවල. රාග රාග රාග රටාවල නිවන හොයනවා. ඊට පස්සේ ඔකට වේදම් කරන කෝ පොඩක් අහිං කරපම් පිළිපැත්තේ තියෙන ඔක තමයි. වේදනාවේ අධිකෝෂය දායිති තමයි අපේ පවත්වන්න කියලා. අන්න සැප වේදනාවදී නම් සැපේදී අපේ පවත්ව ගන්නවා ඒක අධිකෝෂයේදී ඒ දේ කියලා සැපේ කොට දැන් දුක් වේදනාව කියනවා නේද? වේදනාවේදී දුක කියන සැපකින වේදනාවේදී තමයි ඉවසීම කියන එක පවත්වන්න ඕනේ කියලා මට හිතෙන ඒ ඉවසීම කියන්නේ සතිය ඇතුලේ අන්තර්ගත වෙච්ච ටික ධර්මයක් තමයි. දැන් සැපේදී නම් අප සතියෙන් බලන්න පුළුවන් කිරීම සතියේ පසු ප්‍රතිඵලයක් ඉවසීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගණන් ගන්න නැතිකම දකින්න දේන් දුරස්ත වීම ඔක්කොම මම මේ පළවෙනි ප්‍රකාශයට මම මෙහෙම අභියෝග කරනවා වේදනා දුක වේදනා අදුක්කම සුඛ වේදනා පිළිබඳ සතිය පවත්වන කියන කමු මොඩ කතාවක්. මොකද සතිය කොහොමදක් තියෙන්නේ. ඒක මේ මනුස්සයත් එක ඒක පැකේජ් එකේ තියෙන එකක්. හැම විදිහම කරලා සතිය තියෙන එක කවුරක් පවත්තන්න පවත්තන්න ඕනේ නැහැ. අපිට දෙන්නේ වෙන වෙන දේවල් දිහා යන වෙනකොට මේ තියෙන සතියට මුල් තැන දෙන එක විතරයි කරන්නේ. හැමචෛසිකෙම සතිය අනිවාර්යයි. ඔය සතිය කොන් වෙලා ආස්වාදයේ මනාපමනා විසරට අරගෙන සතිය බොහෝම අවංක නිහතමානී චරිතයක් හදා පැනලා දෙන්නේ. යෝගාවචරකන එකම දේ තමයි මේ සතියේ නිහතමානීකම දැනගෙන සතියට කියන ඔයා මුල් තැන ගන්න. ඔයා සභාපති වෙන්න. එතකොට සතිය වග බලා ගන්න අනිත් ඔක්කොම සමාදාන කරන්න. සතිය මුල් වෙච්ච ගමන් කවුරුරේ පැනනවා. අනිත් එක තමයි මේ වේදනාවේ සතිය පිහිටවනවා කියන වචන විභාරගත්තත් එතන සතිය පිහිටවන්නේ සතිය හටගන්ම සහ ගෙවීම කියන දෙක තමයි වැදගත්. මොකද ඒවා බොහෝම සංවේදී දේවල්. මෙහෙම ප්‍රස්තාරයක් ඇන්දොත් උඩ කොන කොහොමඩක්වත් හැප්පිලාම යන්නේ. මොකද ගිවංගන බෙල් එකේ දෙපැත්ත බෙල් ෂේප් කර්ව් එකේ දෙපැත්ත තද බල සංවේදීතාවයක් තිබුණ විතර පටන් ගන්නවා. මේකේ පටන් ගන්න එකෙන් අර්ග ගෙවීම කැපිලා යනවා. මේක පටන් ගන්නවා අර්ග ගෙවෙනවා. ඒ ටික සිද්ධ වෙන්නේ අර සංවේදී මට්ටමේ යට අන්කොන්ෂස් එකේදී. ඉතින් ඒ අන්කොන්ෂස් එකට අවදි වෙලා ඔක්කොම වේදනාව මැද එක වේදනාවක් පටන් ගන්න හැටි බලන්න. ඒක ගිවන් වල ගෙවෙන හැටි බලන්න. එතකොට ගොඩක් වැඩ ගිහිල්ලා. එකක විතරක් ට්‍රේස් කරගෙන ගිහිල්ලා. එහෙන් බලන ඉන්නකොට පේන ඕනනම් ට්‍රේස් කරන්න පුළුවන්. හැබැයි පියෝ හටගන්මක් සහ පියෝ ගෙවීමක් නෑ මර්ජ් විලක් තියෙනවා. මේකත් එක මර්ජ්. ඒ මර්ජ් වෙන තැන සැප දුක ඒවා මර්ජ් වෙන තැන මොනම ලේබල් එකකටත් ගැලපෙන්නේ ග්‍රේ ඒරියා එකක්. සැප දුක අතර මැදින අදුක්කම සුඛේ තියෙනවා. සංඥා නැති තැන තියෙනවා. සකස් කිරීම මොකුත් නැහැ. රූපත් නැහැ. එතන තමයි මධ්‍යම ප්‍රතිපදා තියෙන්නේ. හැබැයි ඒක මේ අපේ විශේෂීත්වයට අහු වෙන්නේ නුපුහුණු මනසට. ඒක හැම වෙලාවෙම යටිපහුව කිරීම තමයි තණ්හාව කරන්නේ. තණ්හා කරනට උඩ උඩ දැන් ඔක්කොම ගැට ගහලා වී මේ මේ වියමන සකස් කරලා දෙනවා යට නූල වැඩ කරන හැටි පෙන්වන්න දෙනවා. තොරණ පෙන්වනවා ෆ්ලෑෂර් කොටේ පෙන්වන්නේ. වයරින් සිස්ටම් එක දැක්කම වමනේ යනවා. කවදාකවත් තොරණ තියෙන සෙල්ලම් මොකුත් නැහැ වයරින් සිස්ටම් එකේ. ෆ්ලෑෂර් කොටේ දැක්කම අපාය තමයි පෙන්වන්නේ. චර චරස් චර චරස් චර චරස් කරලා තමයි ඒක දුවන්නේ. ඒක පේන්න දෙනක පිටිපස්සෙන් තියලා තොරණ විතරක් පෙන්වගෙන ඉන්නේ. ඉතින් අපි තොරන් බලන්න යන්නේ. හැමදාම තොරණ විතරයි බලන්නේ. කවදාකවත් වයරින් සිස්ටම් එකයි ඊටත් වැඩිය මොනවයි හිතේද ඉලෙක්ට්‍රෝන්ස් දක්වනවා. ඉලෙක්ට්‍රොනික්ස් දක්වනවා. ඔය ඉලෙක්ට්‍රික් දකින්න. ඉලෙක්ට්‍රෝන දක්වන තරංග ගහන දෙයක් නැක පුදුම වේගයකින් නිතරම කැමපිටස් කර කරන මෝටර ඕනේ නැහැ. ඉලෙක්ට්‍රෝන්ස් නිතරම කැරක් කරගෙන තියෙන නම් බලා ගන්න බැරි තරම් වේගයි ඒක නන් නන් ලෝකල්. එක තැන දෙපොලක ඉඳ ගම වේගෙන් කරකිනවා. ඒක පේන්නේ බලාකුලක් වගේ. ඒක දකින්නකොට අපිට ඔක්කාර වෙනවා. බලා ගන්න බැරි නෝ ඔළුව කරකවන්න ගන්නවා. ඒකට කියනවා භාවනා හරි ගැඹුරුයි. බනහන කොටත් උළු නිකන් කරපාගෙන යනවා. තෝන්තු වෙලා යනවා. ඒ තෝන්තු මොකක්වත් නෙවෙයි. ප්‍රകൃතියට බහින් වෙලා තමයි. ඒ නිසා බබා කැමති අර පේන ගෑනු පිරිමි දෙන්න ගහක් වටේ කැර කැරකි මරංගනේ දකින්නකොට නම් ශෝක ශෝකාන්තයක් කියලා දුක්ඛාන්තයක් කියලා පිච්චර බලන්න. අර අඩියට ගියොත් බුදුහාමුදුරුවෝ විතරයි ඉන්නේ. කවුරුත් නැහැ යන්නේ. පාළු. සංඥා මම කියනවා අපි හැමෝම මේ පංචිල් කඩලා තියෙනවා කියලා පස්පව් කරලා තියෙනවා කියලා. මම නම් කිසිම දවසක හතෙක් මරලා නැහැ. කිසිම දවසක හොරකමක් කරලත් නැහැ. කිසිම දවසක මේ කායේ වරදවා හිටලත් නැහැ. කිසිම දවසක හොරාමීරේක අනේ කරලත් නැහැ. පොඩි අඩුපාඩු කර දෙන ටිකක් බොරු කියන එක තමයි. ඉතින් බොරු උතර රහතනම වෙලා දැන්නම. කොහොමද දන්නේ රතු මරලා තියලා නැහැ කියනවාද කියලා දැන් පොඩි හරිපාරට බොරු කියනවා දැනුත් ඔය කියන්නේ බොරුවක්ද කියලා කොහොමද දන්නේ ඔයාගේ සාක්ෂිය කොහොමද උසාවියට බාරගන්නේ ඔයා පළ එලා එළවලු පළතුරු කක පලාකොළ කනකොට තම්බලාද කන්නේ අමු ඉඳ ගන්න. එතකොට තම්බනකොට කොච්චර පණ පිටර බැටරක් කියලා දන්නවද ගණන් කරලා තියෙනවා. අමුයෙන් කනකොට කොච්චර පණ ඇති බීජු මේ නෙමටෝල්ස් වගේ පිටර කොච්චර කනවාද කොහොම ඒක ප්‍රාණඝාත කරන්නේ. ඒ පණියෙකුට අයිතිවාසිකම දීලා තියෙනද ඔයා මේ මම කනවා ඒ නිසා මම ඇතින් පිටර තැල්නවා පොඩි වෙන සමාවෙන් කියලා. උන් ගොළු නිසා ඔයාලට කතා කරන්න පුළුවන් නිසා ඔයාලට කියනවා මම සතුන් මරලා නැහැ කියලා. එකෙක් පෙන්නන්න මේ ලෝකේ හෝල්සම් ෆුඩ් කන්න පුළුවන් එකේ. හැම එකම survival of the fittest තමයි. බලවතා පොඩි එකා මරාගෙන කනවා. ඔයා හොරගම් කරන්නේ නැත්නම් සුපර් මාකට් එක ගිහලා බඩුවක් ගන්න ඉස්සලා ඔයා තක්කේරු කරන මේ බඩුවට මේ මුදල දෙනවට වැඩිය මට මේක ලාභයි කියන හොරකමක් නෙවෙයි. එහෙම කෙරුව නැත්නම් වගන්නේ නැහැ නේ. බඩුව වටිනාකම Taman ගෙවන මුදලට වැඩි නන්නේ මිලදී ගන්න. ඒක හොරකමක් නෙවෙයි. රූප බලන්න තියෙන ආශාව කාමීත්‍යචාරයට නෙවෙයි. සද්ධාහන තියෙන ආශාව කාමීත්‍යචාරයක් නෙවෙයි. ඒක සංසර්ගයක් නොවුනට දස්සන කාම, සවන කාම, සමුල්ලේපන කිහිල තමයි සංසර්ගයට වැටෙන්නේ. ඒ වගේම මත්පැන් බොන්න කියනවා විටමින් පාවිච්චි කරන 100 කීයක් ඇල්කොහොල්ද? අකුරු. ඒ අකුරු නම් පැහිලා නැහැනේ. අරිෂ්ඨ කියන්නේ මොනවද? මත්පැන් සඳහා මත්පැන් නොබීවට මේ හොඳ සොල්වන්ට් එකක් තමයි ඇල්කොහොල් කියන්නේ. ඇල්කොහොල් නැත්නම් මේ ජීවිතය පවත්වා ගන්න පුළුවන්. කොහොමද අපි කතා කරලා කියන්නේ එහෙම නෑ ඊට විදිහ වැඩි වෙනවා මම මත්වීම සඳහා මත්තම් පාවිච්චි කරලා නෑ අය එහෙමනම් කියලා ඒ මොනසෙ ටිකක් ඔය යමකමක් ඇතුව කතා කරනවා මම සතුන් මරන්න අදහසින් නෙමෙයි මැරෙන එක නම් වෙනවා මරන්න අදහසක් නෑ ඒ නිසා අතේ මට පාන්නේ නෑ ඒකෙන් මම බොරු කියන්න ඕන කවන්නේ හැබැයි මම ඉතින් බොරුව අතිශෝක්තිය සම්පප්පලාව වෙන්න පුළුවන් ඒක සමානයි මම කවුරුත් මරලා නැහැ මරන්න ඉඳලා දැන් අනේ මැරෙන්න කොච්චරද පුළුවන් ඉතින් මේ ලෝකේ ජීවත් වෙන හැම සතෙක්ම මට අනුකම්පා කරනවා දැන් මට උපසකම වෙන්නේ කිව්වා මේ අනේ මහන්ත ওই ටික විතරක් හදාගත්තා නම් හරියි කියලා. බොරු ටික විතරක්. ඔය ඉසලා කියපු හතරක් බොරු. මේ දැන් අතු මරන්නේ නැහැ කියලා කියප එක බොරු. ඒක තමයි. පොඩි අනිවාර්යයි. පොඩි නෑ. බුදුහාම කියනවා බොරු කියන කාට කරන්න බැරි අපරාධ නෑ බුදුන්සේ භෝෂත්ත කාණිලා අද වෙනකම් බොරුවක් කියපු අවස්ථාව මතක නෑ නිසා අද්විච්ච වචනා බුද්ධා අමෝඝ වචනා දිනා. බුදුහාම වචනයක් අදා ඉන්න බලයක් තියෙනවා. මොකද හැම පව්කමක්ම කරලා තියෙන බොරු කියලා නෑ. මෙහි හදපු නිසා ධම්මසන්ති හාමුදුරුව කිය මම ඌට විතරයි සලකන්නේ. සතුන් මරනවා මැරුව බව දන්න මිනිහට ප්‍රශ්නයක් මට සමාව දෙන්න පුළුවන්. පොත් බොරු කියන බව දන්නවනම් ඒ මනසත් එකමයි කිසිම ගන්දුන නැහැ ඌ අසප්පුසයි. හදන්න බෑ ඌටත් ඌ හදන්න බෑ. නමුත් යම් කිසි කෙනෙක් මම බොරු කියනවා මම උත්සාහ කරනවා. ඒ මනුස්සයගේ තියෙනවා මේ ඉරිවර්ටිබල් නෑ ඩැමේජ් එක හදන්න පුළුවන්. ඉතින් ඒ සංසික් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ගැම්ම මේ අදිෂ්ඨාන කළ පොළොව හදපුවාම පොළොව දෙදරන කමං ආවේ ඕන දෙයක් කරලා තියෙනවා වෙච්ච වැරද්ද වසන් කරන්නේ. අබබ්බෝසෝ තස්ස පටිච්චාදා. ඒක වහන්න බෑ නිසා මුද්‍රන්සේ කාට නිහතමානීව <clears throat> පෙනී හිටනවා මම උත්සාහ කරනවා. ඒ උනාට උඹට හිතනක් වෙන්න පුළුවන් වරදින්න පුළුවන් නේ මචං සමාවයක්. කාලා බිල ඉන්නලා කියන දේවල් ගණන් ගන්න එපයි කියලා බිබුවෙනිස කියන්නේ. <laughs> ලොකු සර්ටිෆිකේට් එක. අපිත් ඉන්නේ සෑහෙන්න බීලා. ප්‍රමාදයේ මදය කැටි බීමක් තමයි. කෙලස් බීමත් වලින් බීමත් වෙලා නිසා අපි කාටවත් කියන්න අරක මම සුද්ධවන්තයි උඹ හොඳ නැහැ. දැන් අපිට කියත හැකි අපි ඔක්කොම එකම අසුචි වලේ ඉන්න අසුචි පන්න. එකම බෝට්ටුවේ ඉන්න මගියෝ. එකෙකුට එකෙක් උසන උස්සස් වෙන්න ගිය ගමන. ඒකත් ඔය ඔය කියන එකේදී දුගා කියනවා අක්කේය සංජිනෝ සත්තා. කෙනෙක් අහුවෙන්න කතා කරන්න කියති කරා. කතා නොකර හිටියොත් මිනිහා සම්පූර්ණ නිදහස්. කතා කරන්න ඉස්සෙල්ලා ප්‍රපංච කරනකොට විතක්ක ਵਿਚාර නැගෙනකොට ඌ කුරුසෙත් තියලා යන ගහලා ඉවරයි. ඒ නිසා කතාවෙන්ම එපා උඟක් අපාය යන්නේ කාය කර්ම මනෝ කර්ම වලින් නෙවෙයි. වචී කර්ම ඒකයි මිනිස්සු ගොඩක් අපාය යන මොකද වචනේ තියෙන මිනිස්සු අතර විතරයි. සම්මනේ දැන් දුක කියන එක આવුතින් ඒක පටිගය සාමාන්‍යයෙන් හිතේ තුල ඇතිවෙන්නේ පටිගය. සැපක් කියන එක આવුතින් අපේ හිතේ තුල එන්නේ රාග අදාළ. ඉතින් මේ දෙකම අකුසල් සිත්. අකුසල් සිත් නවාඳුනේ අකුසල් සිත් තුල සති කැලි සීල නැහැනේ. එතකොට කොහොමද සතිය දෙන්නේ තියාගන්නේ? නැහැ කියන එක ඔයා කියනවනම් කවදාවත් නිවන් දකින්න බෑ කාටවත්. නැහැ කියන එක මූල ධර්මයක් කොහොම නිවන් දකින්නේ? අන්තික හැම වේදනාවක්ම ඉන්න හැම වේදනාවකම පටිඝයක් වෙනවා නම් දරුවෙක් වදනකොට අම්මට එන වේදනාව මුළු ලෝකෙදන අන්තිම දරුණු වේදනාව පටිඝයන්නේ අන්තිම ධර්ම වේදනාව. මේ යුද බිමට ගිහිල්ලා වරලා අතපය කැපුණා. එයා ගත්ත ජාතික හැඟීම ඉස්සරහට යනට අර අතෙන් එන වේදනාවෙන් තමයි ගැම්ම ගන්න. එතන පැටිගයක් ඉන්න පුළුවන්. නමුත් ඒක සාධනීය පැත්තට ඉස්සරහට යන නිසා හැම හැම දුක් වේදනාව පැටිගිය තියෙනවා කියන එක නිත්‍ය සංඥාවක්. හැම සැප වේදනාවම සැප රාගය කියන නිත්‍ය සංඥාවක්. ඒක හෙල්ලෙන තැන තමයි බුදුහාමුදුරුවෝ බල්ලා හැට අසෙන් දාගෙන පයින්නේ එතන තමයි. නෑ එහෙම නැතුව අපි අපි උත්සාහ කරනවා මට තරහක් ආවා. දැන් පටිගේ තියෙනවද නැද්ද කියලා තරහ අපි එකත් එක්ක කතා කරන්න යන්නේ නැත්නම් ක්‍රියා කරන්න යන්නේ නැත්නම් පටිගේ තියෙනවද කියලා බලනකොට තියෙනවා කියන්න ඕන නැති කියන සතිය තියෙන්න බෑ. මට පටිගේ තියෙනවද නැද්ද කියලා. වෙන ධම්මානුපස්සනාවේ බුදුචන්නාංශේ අනු අසන්තං වා පටිඝානසයන් අසංගන් අසන්තං වා ව්‍යාපාදං උපද්ද උපද්දිත්‍ය අසන්තම් මේ ව්‍යාපාදං උපජ්ජෝත් පජ්ජතිති පජානති කොහොම වෙන්නේ? සතිය තියෙන බෑ නම් කොහොම වෙන්නේ? නිවන ධර්මය නිවන ධර්ම කියලා ආબોධ කරන්නේ කොහොමද? බුදුන් අභිධර්මයේ කියන සංකල්පයක වෙනස් සංකල්පත් එක්ක මෙතන කියන්න බෑ. අභිධර්මයේ හදාගත්තේ බුද්ධ ධර්ම පවත්තන්න මිසක නිවන් දකින්න නෙවෙයි. දැන් අඹ කල් තියෙන පාත්තන නම් පිසවැටි ගන්න බෑ. හැම සීසන් එකෙම කන්න පිසවැටි ගන්නවා. කැන්සර් නේ. සීසන් එකේ අඹ කෑවොත් කැන්සර් නැහැ, ප්‍රිසර්වේටිව් නැහැ, තියාගන්න නැහැ, කන්න පුළුවන්. සීසන් එකෙන් පස්සේ තියාගන්න නම් බෝතල් කරන්න ඕනේ, ප්‍රිසර්වේටිව් දාන්න ගත්තට පස්සේ අඹ රසක් තියෙනවා, ප්‍රිසර්වේටිව් එක්කුත් ඒ වගේ මේ කල්පවතින තියාගන්න හැමදේම ප්‍රිසර්වේටිව් තියෙනවා. හැම එකක්ම කාසිනෝ තියෙනවා. භාවනා කරන මනුස්සය කල්පවත්ම කරන කරන්නේ මම දැන් මෙතන විතරයි. බුද්ධ ආගම බුද්ධියට සින්න කරගන්න හදනවා නම් එහෙම නැත්නම් මේක රැකෙන්නේ අභිධර්ම කට්ටියට විතරයි බණ කියන්න පුළුවන්. අභිධර්ම කට්ටිය විතරයි වාදයට කතා කරන්න පුළුවන් කියලා කියනවා නම් බුද්ධහමත් වාදයේ සඳහායි පවත්ලා. මේ පැවැත්ම සඳහායි. නමුත් බුදුහාම මේක කිව්වේ නැවැත්මටයි. අභිධර්මයේ නිසා ඒකාන්ත ආත්මවාදී. නිකන් ධර්මෙම ආත්මේ මූල ධර්මෙම ආත්මවාදී. අභිධර්ම කාර්යොත් ඒවායි. මේක මොකද කියලා මම පොල්ගතෝවේදී මම කව තමුසේ අනුන්ගේ දුක වීදම් කරන කණේකෙක් කොයි සමුද්‍ර කාදා නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ කියලා. මමත් බයින්න පටන් ගත්තා. කවදා ජීවිතේ කවුරක්වත් මට මෙහෙම කියන්නේ නැහැ. මං කෝ මම කිව්වයි කියලා හිතාගනි. ඔබ වැඩක් බලාගන්න. හොඳයි. මම කියන්නේ හොඳ නැහැ. යන්නේ ඔයන්නේ. ඊට පස්සේ ආවේ. ඊට පස්සේ ආවේ. මං කෝ අනුන්ට දුක දිනනකොට ඔබ එකේ බිස්නස් කරන්න යන්න එපා. දුක තියෙන තමන්ගේ කොටස දැන් අවබෝධ කරගන්න මිසක් මේ දුක මෙහෙමයි මුල මැද මෙහෙමයි කියලා අනුන්ට උගන්වන්න යන්න අර කැමසෑ. නන්දුරන් කියලා දුන්නට කමක් නැහැ. බුදුහාමුදුරු එහෙම කියලා තියෙන කියලා කිව්වත් කමක් නැහැ. ඔය අලුත් ෆෝමියුලාස් ඕනේ ඒකට ওই සූත්‍ර පිටික හොඳටම ඇති. මතක තබා ගැනීම සඳහා ෆෝමියුලාස් ටිකක් තියෙනවා අපි ධර්මේ. නමුත් ඒක ප්‍රිසර්වටිව් තියෙනවා කියලා මතක තියාගන්න. සූත්‍ර පිටිකේ ප්‍රිසර්වටිව්ස් නැහැ. ඒ මෙලකට එක එක නඩියු බෙහෙත් තුන ටිකක් තියෙනවා. තමන් ඒක හම්බුනොත් හොඳයි. නැති ඒ කියවයි පාඩුවකුත් නැහැ ඉතින්. දේශනා විලාස වශයෙන් තේරුම් ගන්න. ඒ නිසා මම දකින්නේ අපි ධර්මකාරෝ භාවනා කරන්නේ නැහැ කියන එක තමයි. ඒ බුරුවේ පඬිසාරසෙත් කියනවා. ස්වාමීන් වහන්සේ ඔව් ස්වාමීන් වහන්සේ විවාදය. හදිගැසීම ගැන එහෙම අහනකොට කොහොමද කියලා දැන් හතරක් සිවුරකට රවුම් ශූන්‍යයක් ගන්නවා වගේ කියනවා. ඒක මට මේ ඉන්නේ පංචිල් පද පහේ තමයි ඔබ තියෙන්නේ කියන එක. ඒක පංචිල් පද පහ නේ විශ්වගත දෙයක්. නොගැලපෙන දෙයක්. නොගැලපෙන දේ කරන්න ගියාම හැමතැනම තියෙනවා පංචිල් පදයකට කතා කරන්න කිව්වොත් අනික් ධර්ම වල තියෙන අවස්ථාව අපිට එන්නේ නැතු වෙනවා. ඒ නිසා ඒක එක මොඩල් එකක්. ඒක එක මොඩල් එකක්. ඒක දාලා බලන්න සීලෙටත් දාන්න, සමාධියකට දාන්න, ප්‍රඥාවටත් දාන්න, දානෙටත් දාන්න හැම එකටම දාතයි. අපේ තියෙන නොගැලපෙන ගතිය, විෂම ගතිය ලෝකේ තියෙන්නේ අපි හැම වෙලාවෙම sannivedanayak කරන්නේ අපේ. අපිට කියන්න ඕනේ ගහපා දීමක් විතරයි අපි කරන්නේ. සංනිවේදනය වෙන්න දෙන්නම එකම ভাইබ්‍රේෂන් එකට පයින්නවා. ඒක තමයි මම දරුවගේ දේ අඳුරගන්නේ මවුනෝනේ. සයිකියාට්‍රික් දෙදා අඳුරගන්නේ කතා කරලා නේ ඉලදාට කතා කරන දේ තමයි පුළුවන් තරම් බලනවා. ඒකට මේ ටෙලිපැතික් වලින් කනෙක් වෙන්නේ. එදාට ඉතර උත්තරේ ඉන්නේ කතා කරන දේවල් වලින් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ කතාව මහායාන බුද්ධාගෙන අල්ලගත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විතර අනිත් ඔක්කොම නිකන් බොරු උපමා විතරයි. ඒ නිසා අපි එක එක දේවල් අනිත්‍ය දුක්ඛ අනාත්ම වගේ එක එක හේතුකින් අල්ලනවා. ඒක බොරු නෙමෙයි. ඒ චරිතය ඇත්තයි. නමුත් අනික හැම දෙයකටම ඒක වළංගුයි. පංචිල්පද විතරක් නෙමෙයි. හැම එකටම වළංගුයි. ඒ නිසා මේ මොඩල් එක දාලා බලන්න දානෙට, සමාධියට, ප්‍රඥාවට, පෘථග්ජනහිතට, යෝගාවතරහිතට, ආර්යනාන්දලගහිතට ඒක සමහර විටක ධම්ම විචක් වෙනවා. එකක්ම අල්ලුවා නම් මතක තියාගන්න කොටුමා. අහු වුණා, පටු වුණා. ඊට පස්සේ ඒක ඔප්පු කරන්න කතා කරනකොට අපිට ක්ෂණේ ක්ෂණේ පැනලා. ඒකත් ඇත්ත. ඒ වගේ තව ගොඩාක් ඇත්ත දේවල් තියෙනවා. ඕකේ මහා ලොකු විශේෂයක් නැහැ කියලා ඒක පුංචි කළ සල්කල පැත්තකට දාන්නයි. නැත්නම් අපි මොඩල්ස් හදාදා ඉන්නවා. ඒකට නිර්මාණ රතියට වැටෙනවා. ඔය නිර්මාණ කරගෙන ඉන්නවා. නිර්මාණය කරන්නේම කක්කම තමයි. වේදනාවක ඒ ස්වභාව ලක්ෂණ දැකලා ඒක සංසිද්ධියනේ දැන් කාටවත් කියන්න දැන් ඕනේ ඒක තම ඉතින් දැකගන්න කියලා ඒ වගේම පහළ භාවනාව ධර්මදේශනායන සංස්කාර භාවනා කරනකොට සංඥාවන් විග්‍රහමින් අවස්ථාව දැකලා ඒක කාටවත් කියන්න යන්න ඕනේ අභිවදනයක් කරන්න යන්න ඕනේ මෙවැනි අත්දැකීමක් තමයි භාවනා ජීවිතය આવුත් සංසිද්ධියමන කාටවත් කියන්න ඕනේ නැති අවස්ථාවක් ඒක සීමා කිරීමක් වශයෙන් අර භාවනා කමඨාන්තන ගුරුවරයාට කිව්වට කමක් නැහැ පිරිසට කියන්නද කියලා සීමාවක් පොදන සංසතියෙන්නේ. ඒක හරියම. ඒක ලොකු සංසතිය ලියලා තිනවා මේ සම්මසන ඥාණයට ආපුවාම පුදුම හැඟුම්මුද හැරීමක් වෙනවා. අතීතේ පේනවා, භවනා නොකරන එක නම් පේනවා, බැලු බැලු කරන නාම රූප වෙනවා. ඉතින් යාට අර ඉස්ලාම කතා කරන්න පටන් ගත්ත ළමෙක් වගේ. එක එක්කෙනෙක් කතා කරන්න හිටිනවා. ගිරේකට කතා කරන්න පටන් අරගත්ත පස්සේ බත් කෑවා, බත් කෑවා, පත්තපු බත් කෑවා, විත්තපු බත් කෑවා කිය කියවන්න පටන් අරගන්නවා. ඒකට ඒ බයිසිකල් එක පදින්න පුරුදුච්ච මිනිහට බත් කන්න ඕනේ නැත්නම් බයිසිකල් එකම නේ කරන්නේ. අන්න වගේ ලොකු පිවිදීමක් ඇති වෙනවා. අන්න ඊටදී සමහර ගුරුවරු කියනවා මේක පුළුවන් තරම් දිනු කරලා අතීතෙත් බලපන්, අනාගතෙත් බලපන්, අනුන්ගෙත් බලපන් කියලා. අපේ ලොකු සාන්තිකට hina. සබ්බේන සබ්බම් කරන්න බෑ. ඔබ පුළුවන් කොට දාටගෙන ගියොත් ගමන ඉක්මන් ලොකු වුණොත් ගමන පමයි. තව කට්ටිය කියනවා මේක පුළුවන් තරම් යටපත් කරන්න බෑ. මේක විදර්ශනා උපක්ලේශයක්. ඒක ලෙලඹ පුළුවන් තරම් අර ගත්ත ඕලාරික සතිය පවත්තපන්. මෙම කියන්න ගැම්මක් ඇවිල්ලා තියෙන බව දැනගන්න මේක අතරමැදිලා බුදුදහම සඳහන් කරනවා ඥානයක් මතුනොත් ඒක නොකිය ඉන්න බැරි ගතියක් ඥානයේම තියෙනවා කියලා. නන්දමල්ලි කියනවා බිකුණු මලේ සුව සුව ඉමල දනීදෝ මලකි දිවේ උඹ හැඩරුව බලන් දෙපා. මලක් තිබුණොත් ඒක ඇති. ලස්සනයි. උඹ කියලා මම ලස්සනද කිව්වොත් ඒක හරි කැතයිනේ. රූප සුන්දර කරගෙන ගියාට පස්සේ හරි කැතයිනේ. ඉදිරිපත් කරන දෝ ගෙදර හිටියට තන්ද මේ අර කාඩ්බෝඩ් උතුලේ දැම්මේ නැතුවට ලස්සන ලස්සන මුදෙන් කියන ගමික චේතනාවක් ආවොත් ඥානයක් පහළ වුණොත් ඒක ভাইබ්‍රේෂන් එකෙම යන්න පටන් ගන්නවා. ඒකේ ලෝක මානවයේ තියෙන මේ වාසනාව. නොකිය ඉන්න බෑ. නැත්තම් ඔච්චර දුරට ගිහිලා බැනුම් අහලා අසතර මහනට බණ කියන්න බුදුහාන මොන ගායේද තියෙන්නේ. එසයික එනවා මේ කොච්චරද යන්නේ කියන එකේ පුද්ගලයන් පුද්ගලයාට වෙනස්. ඒක කොණ්ඩඤ්ඤ ස්වාමීන්ට මොන විදිය කොණ්ඩඤ්ඤ ස්වාමීන් බුදුහාමුදුරණ කිව්වා එච්චරයි. අවුරුදු 200 ගානකට කතා කරා. බක්කුල මහරතන අවුරුදු 160ක් හිටියා. එක තීර්ථකයකට විතරක් බණ ටිකක් කියලා කිව්වා. තාටක බණ කිව්වා. මහා කාශ්‍යප මහරතන ආසිත් ඒක දැස බුදුහාමුදුරට පැටුණා ඊට පස්සේ ගියා කැලේට ආවේ නැහැ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විතර දුක්ගත් කෙනෙක්. ඒසයි මේ මේ ස්වාමීන් වහන්සේ යක්කඩේ පඤ්ඤාරාම හාමුදුරුවෝ කියන මම බුදුහාමුදුරට මල්වක්කයක් තියෙනකොට මල්ලා කියනවා සයිඩ් එකේ මලක් තියනවලු මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නොහිටියා නම් බුදු වුණාට අපිට වැඩක් වෙන්නේ නැහැ කියලා. ඒ තරම් දුක් විඳලා තියෙනවා. ඒ තරම් බුදුහාමුදුරුවෝ යාර දන්නේ නැති කට්ටිය අතර මවක් වගේ තාත්තා සරණම් දරුවොත් එක්ක පැතිරෙන මවක් වගේ පුදුම මොග්ගල්ලන් සාති ගණන් ගන්න. සාරිපුත්‍ර කොට දාපු කට්ටිය විතර මේ උසස් පෙළ පන්තියට ගෙන ඉන්නේ විතර මොග්ගල්ලන් නම් කියලා. සාරිපුත්‍ර හාමුදුරුවෝ දරුවෝ වදන්. අම්මා වගේ. ඉතින් අපේ අතරතුර සාරිපුත්‍ර ඉන්නවද? මොග්ගල්ලන්ට ඉන්නවද දන්නේ නැහැ. සාරිපුත්ත ටික වාචාලයි. පෙතු බෑනේ මේ සම්බන්ධීකරණක මුක්කලන සාරි මොනවක් කරන සාරිපුත්ත හමුදුරෙල්ල දක්වන බලනවා මිසක බලන්නේ. මේ පන්නේ සොසේ බැන්න බැන්න බැන්න බැන්න මේ කට වාචාලි මිනිසුට බනින්නත් බෑ මිනිහකු සාරිපුත්ත පරම්පරාවෙන් දන්නේත් නැහැ කියලා කියනවා. මේ සාරිපුත්ත සාරි කොමියුනිකේට් කරලා තමයි මිනිසු කොට දාන්නේ. අනික් කට්ටිය නෝ කතා බතා මොකුත් නැහැ. මුදල් බාහිර ටග්ගාලා ගියා. එළියට අරගෙනමයි මොකක්ද ලං කරන්නේ. වෙස්ට් එක සාරිපුත්ත ක්‍රමයේ කියනවා ඊස්ට් එක මොග්ගල්ලාන ක්‍රමයේ කියනවා ව්‍යාකරණේ තියෙනවා මොග්ගල්ලාන ව්‍යාකරණේ කච්චායන මොග්ගල්ලාන ව්‍යාකරණේ ඉතින් මේක ජීවිතේ සුන්දරත්වයක් මේක මේ දේශනා විලාසයක් නමුත් අපි ඒකෙන් වාසියට ගන්න අරකයි අපි වාචාල වෙන්න ඕනේ අපි නිස්සද්ද වෙන්න ඕනේ කියලා මතක තියාගන්න පෙට්‍රල් ටිකක් හරි ඊට ටිකක් හරි පීරිහෙක දාතිකොත් වාෂ්ප කරනවා ඔහල තියන්න ඕනේ ඒ නිසා ඒ සීල් කළ තබා ගැනීම උපේනවම සමාන දෙයක් යුත් කරපුවාම බෑ යුත් කරන්න ඕන අවශ්‍ය වෙලාවට ඒ වගේ තමයි මේ මේ ස්පිරිට් කියන જાති ස්පිරිටුවල් ලයිෆ් එකක් තමයි ස්පිරිට් කියන එක හැමතැනම හතරමං හන්දිලා අරලා බිස්නස් කරන්න බෑ. මේක වහලමයි තියෙන්නේ. ඒ නිසා මේ කොටෙක් දොට කතා කරන්න ඕනේ නැද්ද කියන එක ගුරුවරයා හම්බෙච්චාම ඒක ලොකුසන්ත ගියා මේක ලියලා තියෙනවා. තමන්ගේ ආචාර්ය උපාධි ආදීන් මුත් ශිෂ්‍යන්ට නොදන්නේ නෙවෙයි. පස්න දුතාංග ලැබිච්ච ඥාන ලැබුණට මොකද නොලැබුණාසේ ගත කරන්නේ. ඒකකොට නොලැබිච්ච එකන දොස් කියනවා. එහෙම ඔක්කොම වසංගන්න ගියාම නමුත් බණ කියවෙන්නේ නිස්සද්ද බණ. ভাইබ්‍රේෂන් එකෙන් තමයි බණ යන්නේ. එහෙම නැතු මේ කටහා ඉන්න මේ නිසා කියනවා your deed is more uh, expressing than the words මොකද්ද කියලා හොඳ ඉංග්‍රීසි කියන මාතෘකාවේ ක්‍රියාවලියේ කතාවට වැඩිය බණ කියවෙනවා. නරක නම් නරක. හොඳ නම් හොඳ. ඒ වචනෙන් කරන්නේ අපි ඒක අර පුද්ගලික කරන එක නෙවෙයි. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ කරගෙන යන්න වැඩි ධර්මයේ මට්ටමට ආපු ගමන් ධර්මයේ ඒ වගකීම් බාර ගන්නවා, සංනිවේදනත් බාර ගන්නවා, අරසවත් බාර ගන්නවා. ඒ වගේම ඊගාතෙන් تعلق කරන්න තියෙන ජවයත් බාර ගන්නවා. ඉතින් එතෙන් දෙකක් පොඩ්ඩක් තල්ලුවක් දෙන්න. තල්ලු ස්ටාර්ට් මේ මැෂින් එක හැමදාම self start up නැහැ. ඒ වගේම ඔටෝමැටික් ලයිට්. අවසරයි මේ අර බොන්සේ දැන් ප්‍රකාශ කරන විදිහටම සාරිපුත්ත පරම්පරාවයි ස්වාමීන් වහන්සේ උද්දලේ සෝවන් දක්වා අරගෙන යන සමර්ථයි එතකොට ඉතිරි ටික මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ තමයි කරේ කියලා ධර්ම දේශනාව එතකොටම අපි කියන්නේ කොහොමද දැන් ඊයේ ඊයේ සාකච්ඡාවේදී කිව්වා වගේ තිසරණ ගත්ත පමණින් සෝවන් කියලා සෝවන් නේ සෝවන් මාර්ගස්ත පළස්තිකල දෙකක් තියෙනවා විභාගෙට ලිව්වා විභාගෙ ලියනකොට මිනිහා දන්නවා පාස් දෙපේක ප්‍රතිඵල එනකන් ෂුවර් නැහැ දැන් දක්ෂයා ප්‍රතිඵල එනකන් ටෙන්ෂන් එකක් නැහැ උගේ ඉතින් පාස් කියලා අතරමැදි ඉන්න එක නා දෙයියන් පුදනවා සරස්වති පූජාවල් කරනවා පෑනෙක් ගන්නවා සරස්වතිකේ මේ වඩින් ලියනකොට දෙයියෝ වඩින්න කියලා පෑනෙට මොකද ඌ දන්නවා ලියන එක බීලා ඉඳලා ප්‍රශ්න පත්‍රේ උත්තර බැලුවොත් පාස් වෙනවා <clears throat> ලිය බලන එක බීලා හිටියේ නැත්තම් පේනවා නම් ඉතල විදිහට ආවේ දැන් ධර්මයේ කියන විදිහට සමහරක් අපු විදිහට මේ මාර් සෝවන් මාර්ගයට ගමන ගම ඵලයේ ලැබෙන පලස් වෙනවා කියලා කියනවා ඒක ඒ කියන කෙනත් එක්ක ඔය ඉස්සලා එක ගැලපෙන්නේ නැහැ ඒකත් මතයක් මේකත් මතයක් අපි පිළිගන්නේ කොයි එකද මහා මේ මහසීසාරගේ පොතේ ඒකේ සඳහන් කරලා තියෙනවා අදින සුචරිතවාදීන් භාවනා කරන අයගේ සීලෙ මනින්න ආදිනවා. සම්තතියම තුලා සීල් අරගෙන හිටිය කියලා. සරකාණි උපාසක සිල් අරගන්න හිටියේ. අඟුලිමාණ්ඩ සිල් දීලාද බණ කිව්වේ. පටාචාරයට රෙදි අන්දලාද බණ කිව්වේ. මුකුත් නැහැනේ. කොච්චර සිල් ගත්තද කොච්චර රකින්න ඕනද කියලා පෙන්වන්න කියන ත්‍රිපිටකය බලලා මොන සීලේ රකින්න කියනද කොච්චර වෙලා රකින්න ඕනද කියලා කියලා තියෙනවා කියන්නේ. මොකක්වත් නැහැ. අදිෂ්ඨාන කියලා නම් නැති. ඒක අන්තිමට ලියනවා. මම මතක තියාගන්න අපායේ ඉන්නේ 99 සිල් නැති වුණා. ඒක ඉන්නේ. ඒ නිසා සීලය අව탁සීරු කරන්න නෙවෙයි මම මේ කියන්නේ බොරුවට සීලය ඉස්සරහට දාලා මේ අහිංසකේ මනින්න එපා. කවුද අර සින්දුවක් තියෙන්නේ මේ අසරණයා මේ ලෝකේ වල අඩු කුලේ කියලා අසරණයා මැඩලන්නේ මේ ලෝකේ වසලයා. ඒක කරන්නේ. ඒක කරන්නේ මම සිල්වන්තයි අරු අඩු කුලේ අරු වසලයා කියන්නේ ඒකයි වසලයා. කොයි එක උඩත් ඕනේ ළඟ සීල් සමාදන් වෙන්න පුළුවන්. නිසා මේ කියන්නේ ඔබ දැන් ඉන්නේ සීලේ නෙමෙයි කක්කා ගන්න කිව්වොත් හොදගන්න. ගඳයි. එහෙම නැතුව සීල් ගත්තේ නැහැ කියලා උඹ වාසේ කියලා කියන්නේ අයිතියක් නැහැ. මොකද අපේ සීලෙත් වැනෙන සුළු සීලයක්. ඒකත් කල්ලා ගිය දාසේ අපි ඊට වැඩි එකක් අවශ්‍යයි. නිසා එතන මේ සදාචාරවාදීන්ගේ මිම්මට අහු වෙන්නේ නැති වෙන්නයි මහසි සයිඩ් එහෙම ලියලා තියෙන්නේ. නැත්තම් බුරුමේ කරන්න බෑ. බුරුමේ අද අර මහසි සයිඩ් ආම්බුන්ගේ පොත්වල පොත්වල ටික තියෙනවා. තියෙනවා ආසරේ තමයි ආසන් සෝද ධර්මතාවයට මතක් කරගත්ත ඉවත් වුණා සංස සමහර පුද්ගලයන් මේ සිල් සිල්පද සමාදන් වෙලා ආරක්ෂා කරනවා අනික කටිය ඒක කියන්නේ නැතුව සිල්පද සමාදන් වෙන්නේ නැතුව ඒ සීලෙම ආරක්ෂා කරනවා සංස එතකොට ඒ දෙගොල්ලෝම එකම කුසලයේ දෙන්නේ සංස නෑ බයල් දෙයක් හදලා යකඩෙම තියන්න පුළුවන් ගල්වනස් කරන්න ගැලුණක් කෙරුවොත් පැවැත්ම වෙන්නේ. සීල් සමාදන්ව සික්කරනවා කියලා කියන්නේ ගැලුණස් කරපු බාල්දිය. නිකම් බාල්දිය තමයි සමාදන් වෙන්නේ නැතුව සීල්පත රකින්න. අපි හිතනට විශාල පිරිසක් මුස්ලිම් ලෝකේ ඉන්නවාද? විශාල පිටක් ඇමරිකාවේ ඉන්නවා. මට කිව්වා ඔය මේ එයා ලංකාවේ පැවිදිලා හිටිය කාලයක් ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් මේ ස්කැන්ඩිනේවියන් තාත්තා ඉතාලි. එයා කිව්වා මට ඇවිල්ලා සයිට්ස් එක පෙන්නලා මොනාස්ත්‍රි කියන වචනේ ගත්තොත් වැඩියෙන්ම හොඳටම මොනාස්ත්‍රි ඉන්නේ කතෝලික නිකායේ දේවගතිවරු ඉන්නවා. ඒගොල්ලෝ පැවිදි වුණාට පස්සේ කවදාවත් ඉස්තිවද්‍යා බලන්නේ මුදල් කවදාකවත් අත ගන්න කාමර දෙකයි තියෙන්නේ කන්දක් උඩම තියෙන තැනක ඉන්නේ ස්ත්‍රීන්ට එන්න දෙන්නෙත් නැහැ. ජීවිතේම ගත කරලා මැරලා යනවා. ඒගොල්ලෝ දන්නේ නැතුළු සල්ලි පාවිච්චි කරන්න එපා කියන්නේ ඇයි කියලා. ඒගොල්ලෝ දන්නේ නැතුළු කාන්තාවන් දිහා බලන්න එපයි ඇයි කියලා. හැබැයි අපේ සංඝයාට වැඩිය ඉතාමත්ම ප්‍රවේශම් වෙනවා කියලා. ඊට පස්සේ කියනවා ඒ මිනිස්සුන්ට පින් සිද්ධ වෙනවා. නමුත් ඇයි එහෙම කරන්න කියලා බුදුහාමුදුරගේ වචනේ මිනිස්සු ගිලීලා. කරනවා. සමාදම් වෙන්නේත් නැහැ. කරනවා. නමුත් දන්නවනම් මෙහෙම නිකායක් තියෙනවා තේරවාද කියලා. ඒගොල්ලෝ දන්නවා ඇයි ඒක එහෙම කරන්නේ නැත්තේ කියලා. ඔබ වහන්සේලාගේ මෙතන ලොකුම සේවය තමයි කිව්වා එහෙම කෙනෙකුට මේ පණිවිඩය කියන්නේ සරුවචනංශේ පහළ වුණා උන්වහන්සේ සල්ලි පාවිච්චි කිරීමේ ආධිනව ආනිසංස මෙහෙම කියලා තියෙනවා ඔබ හිතුණා දන්නේ නැතුණාට කරලා තියෙන වචන වල කාන්තාන්තිය නොබැලීම නොබලන එක නෙවෙයි සාමිච්ඡයෙන් කියලා තියෙනවා කියලා කියනවා හැබැයි යා කියන කවදා හරි ලෝකේ අන්තිමට වෙන sannivedana තමයි යෝක මොකද අපි නිකායවල දෙක. අපි කාදාත් කතෝලිකයෙක් දකින්නකොට පාදකෙනෙක් දැක්කොත් කරප්පන් අපිට. අපිට ඇලර්ජික්. ජීවන්සය රකින්න සීලේ. දැනටත් තියෙනවා මට මතක නැහැ කන්දේ නමකට මතක තිබුණා කවදාවත් කාන්තාවට යන්න දෙන්න. යන්න ගියා යන්නේ පොරොන්දු වෙලා මිනිහ තමයි ගේන්නේ. දේවගතිකම බාර ගන්නොත් ඒකෙදි මිනිය තමයි ගේන්නේ කවදාකවත් පණ පිටින් එන්නේ මේ ළඟදී කාන්තාවක් ගිහිල්ලා පිරිමි ඇඳුම් ඇඳගෙන පුවත්පත් වාර්තාකාරී පිළිගන්න. පස්සෙල වාර්තා කරලා අහුණාට පස්සේ දැන් රෙදි ගලවලා අරින්නුට. චෙක් කරනකොට ඇඳුම් ඔක්කොම ගලවලා බලන්නේ ඒ කාන්තාව ප්‍රයෝගයක් කරලා. අපි කිව්වොත් එහෙම ඉස්සන් වන්ට අවේලා කාටවත් දෙන්න එපයි කියලා අපිට නඩු. ඒගොල්ලන්ගේ නීතියක් තමයි කාන්තාවන්ට යන්න දෙන්නේ. ඒකකොට ඒක පේන නිකන් මහා ලොකු වෙන්කිරීමක් කියලා. ඒ මිනිස්සු ඇයි එහෙම කරන්නේ කියලා දන්නේ නැහැ. හැබැයි කරනවා. සමාදම් වෙලා නැහැ. ඒ සරුවච්චන් වහන්සේ එහෙම කරවන්නේ. උන්වහන්සේ කියනවා මම විනය පනවල හේතු කරුණු දක්වනවා. මෙන්න මේ මේ හේතු නිසායි කියලා. ඒ හේතු මේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ. පස් කාලේ විදින්න බයි කියලා කියන ගස් කොළන් පෑයි. ඒවට නිසින්ද වැවෙන්න තිබම් ඕක සරල කරනවා. අපිට පේන්නේ දැනුයි තේින්නේ මේ ඉකොලවින් කියන කතාව ඔය ස්වභාවිකයට කැමති වෙනවා කියලා දැන් දන්නේ එදා ඕක ගණන් ගත්තේ නැහැ. දැන් කියනවා ලක්කාලේ ඇවිද්දොත් මේ වැවෙන තනකොළ ඉවසාර පරිසරය කියලා කියන්නේ දැන්. ඒ නිසා අපිට තියෙන වාසනාව තමයි විනය ධර්මයේ තියෙනවා ධර්මයේ විනය තියෙනවා ධර්ම විනය දෙක නැති වෙච්ච දවසේ ඉතින් සාරිපුත්ත හමුදුර විතරයි මොග්ගලණ හමුදුර නෑ. මොග්ගලණ හමුදුර විතරයි සාරිපුත්ත හමුදුර නෑ. අම්මා විතරයි තාත්තා නෑ. දැන් බටේ ලෝකේ තියෙන සිංගල් පේරන් ෆැමිලිස් නේ. එක්ක දරුවට අම්මා ඉන්නවනම් තාත්තා නෑ. තාත්තා ඉන්නවනම් අම්මා නෑ. ඒතකොට දරුවගේ වර්ධනය ස්වාභාවිකයි කොරයි. ඒ වගේ අපිට ධර්ම විනය දෙකම ඕනේ. අපි හොඳට වෙලා ගන්න ඕන විනය ඒ බුදුහමර පැලිව කියන්නේ විනයේ තියෙන ඉතාම සුන්දර දේ තමයි නිදානේ. අභිධර්මයේ තියෙන අඩුපාඩු තමයි නිදානයක් වෙන්නේ. වෙන සක්‍ර දේවේන්ද්‍රයා පණ්ඩු කුල සාසනයේදී බුදුහාමුදුරු මෙහෙමයි කියලා ලියාගන්නේ කියලා අහමුදු කෙනෙක් නිදානේ නැත්තම් මේක ලියාගන්නේ කියලා. මොකද හැම කෙනාම ආනෝ ධර්මයට විනයට නිදානයක් තියෙනවා. ඒ අභිධර්මයේ නිදානයක් නැත්තේ කියලා. නිදානේ common sense. බුද්ධ දේවල් කියන්නේ ගියාම සාමාන්‍ය බුද්ධියෙන් සම්බන්ධ කරන්න බෑ. ඒකට කියනවා මේක හවල් දිවි ලෝකෙ ගිහිල්ලා කිව්වේ, බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා කිව්වේ ඒක මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. මිනිස්සුන්ට දුක තේරෙනවා නම් දුකෙන් ගැලවෙන්න පුළුවන්. තේරෙන්නේ ධර්මයේ මිනිස්සුන්ට ගැලවෙන්න බෑනේ. ඒ නිසා ඒක තිබ්බයි කියලා වැඩි වෙන්නේ නැහැ. හැබැයි දැනගෙන පාවිච්චි කරන්න. මම මම නම් කියන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද මම හුත්තම අභිධර්මකාරෝ දෙතුන් දෙනෙක් කාස්ට් කරලා තියෙනවා. ඒගොල්ලෝ ගණන් ගන්නෑ. බුදුන් පන්දි සාහිත්‍ය පාවුසාරි ගුරුන් වහන්සේ. කිනවරු 11 කොල්ලෙක් පවිදුනා. ගවිලා බාහන කරලා টොප් එකට බාහන කරාලු. ආඩු පැත්තට කරලා හුදුම අභිධර්ම කර්ම වලට ආවලු. টොප් එකට උත්තර දෙනවලු පොතක්වත් කියවලා නැහැ. සුන්දුන්සේ අද අවුරුදු 55ක් වෙනකම් බොන්චි වෙව්වා. රහත් තුනා කියලා පැතුණා පස්සේ ලෝ ලංකාවේ ලෝකේ ඉන්න ඔක්කොම අභිධර්ම කාර්ය කියලා ප්‍රශ්න කරා. ඒ ඉස්සන්සේ අභිධර්ම වචන දන්නේ හරියට දෙන උත්තරේ පොත්වල තියෙනවට වැඩිය හොඳට. ඒ නිසා ඒක ඒක ඉගෙන ගන්න ඕනේ. බණ ඉගෙන ගන්නකොට ප්‍රත්‍යක්ෂ එනකොට ඒ ඩිසිප්ලින් එක ඉබේ වෙනවා. ඩිසිප්ලින් එක මතත් යන්න පුළුවන්. නමුත් නැතුණක් ප්‍රශ්නයක් නෑ. මම මම බලන ප්‍රායෝගික ක්‍රමී කරා. ඒ වුණාට මම හිතන්නේ අපි ගොඩක් වෙලා ගත්තා. අර මොනස්ටරේ පන්සල් නෑ ඒක ඉතාලියේමයි තියෙන්නේ. ෂාප්ලුස් කියලා. ඈ? කන්දක නමක් තියෙන්නේ. මම ඈ? ඒකන් තමයි ෂාප්ලුස් කියන්නේ. ඈ? ෂා ඒ පන්ස සිස්ලම් බෝඩි එකේ තියෙන මොකද්ද නම? ෂාප්ලුස් කියන්නේ. මට මතකයි එම්ම ගොඩෙන් පටන් ගන්න. මම නෙමෙයි ඒක හොය හොය ඉන්නේ ඔයගෙම මට මෙතන තියෙනවා CD එකක් තියෙනවා ඒක සනිකර කාමරයටලා ඉන්නේ හැලෙන්නේ නෑ නෑ මේ මොනාස්ට්‍රීස් ඔක්කොම නම් CD මේ ක්ලිප්ස් ගොඩක් තියෙනවා මම කියන්නේ දැනට තියෙන ප්‍රසිද්ධ කන්දක් ඒ කන්දට පැවිදි වෙලා ජීවිත පූජාවෙන් යන අයට විතර යනවා මේක පටන් ගන්නව නිසල්ලනේ පටන් ගත්තේ එහෙම තමයි මේකට ආවට පස්සේ නිවන් දක්ලා මිසක් එළියට යන්නේ නැහැ. ඊට පස්සේ පංච ප්‍රතිපත්ති අයින් කරා. ඒකත් විශේෂ තමයි. ඒක ගන්නෙ එළියට ගියාට පස්සේ ආයෙලියට එන්නේ එළියට එනවනම් රහත් වෙලා එළියට එන්නේ නිවන් දැකලා නැත්නම් නැත්තුළු මරණවට බලලා චිත්‍ර තියෙන්නේ කන්දට නැගින ඉනි මග කරනගලා ආපහු නොඑන්න ඒ ඒ කන්සෙප්ට් එක මේකත් වෙනස් මට ඒක ඔය ඔය ටික මට දෙන්න මට එතකොට ඕක ඉන්ෆර්මේෂන් එකක් තනි කර මේ ටෙන්ඩර් එකේ ගිහිල්ලා ડોකියුමන්ට් එකක් ඇදුවා මට සයිනස් කියලා දෙනවා මම ගිහින සංස්ථේ මම ඒ ඒ කැතලික් ෆාදර්ස්ලා ඒ මිනිස්සු ගත කරන ඒ නිර්හාණය මේ කියන්නේ නියතමානී ජීවිතේ මෙතරම නවගුණ වල තියාගෙන යේසුස් වහන්සේ ගුණ කල්පනා කර කර ඉන්නවා කාමර දෙකයි තියෙන්නේ ඩයිනින් හෝල් එකේ තියෙනවා ලෝකේ දෙන හොඳම ලෑන්ඩ්ස්කේපින් ආය මොකුත් නැහැ ඒක ඔක්කොම නිකන් සුරු ලෝකේ ගෙනල්ලා මැව්වා වගේ අන්තිම පිරිසිදුයි හරි ලස්ස ආකිටෙක්චරල් ඩිසයින් කිව්වහම ගන්න දෙයක් නෑ හොඳටම ගැලපෙන දේ අපේ පරණ තිබුණොත් පිටිවෙන් ක්‍රමී හොඳට ප්‍රිසර්ව් කරනවා ඒකට කාදාකත් ප්‍රසිද්ධ කතෝලික ආගම පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ පිළි අරගන්නේ මිනිසුන් මේ වවාගෙන කන එකක් කරන යේසුස් වහන්සේ හිටියේ බොහොම අහිංසක ජීවිතයක්. පොළවේ ජීවත් වෙන ජීවිතයක් හරිය ලස්සනට කරනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ මුදල් පරිකරණය කරන්න ඒක ඇයි නොකරන්නේ කියලා දන්නේ. ඇයි කාන්තාවන් සමග සංසය වගේ නොවෙන්නේ කියලා දන්නේ නැහැ. හැබැයි දිගටම කරනවා. ඒක හරියට සමාදන් නොවි රකින්න සිල්පදයක් වගේ. උගාපින් සිද්ධ වෙනවා ඇති. හැබැයි සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. පටන් ගන්න තැන ඉඳලම දෙයයන් ආශි පිළිබඳ විශ්වාසයෙන් තමයි පටන් ගන්නෙ ඉවර වෙන්නෙත් එහෙම. ඔව්. මේ ඊයේ ප්‍රදාව කැතලික් එක්කනේ මේ මේ කොහෙද ඉතාලි ජාතිකේ. අවුරුදු 20 ගාන චර්ච් එකේ පාඩ කෙනෙක්. එයා භාවනා කරනකොට දෙයයන් ආශිට යන්න පුළුවන් වුණාලු එයා ඇස්ට්‍රල් බොඩි එකේ. ඊට පස්සේ බැන්නලු දෙයයන් ආශිට කුණු හරප නැතුව මේ ලෝකේ ඉන්න හැම දුස් අසාධාරණයක්ම තෝ වගේ කියනවා. වෙන හරියක් වෙන්නේ අසාධාරණයක් මම දවස් තුනක් බඩගින්න ඉඳලා බැලුවා ෆාස්ටිං මම දැක්ක දුක ලද්දා ඉඳලා මරණ ගම්ම කන්නත් මරණ දරුවෝ කී දිනෙක වදනවාද අද ලෝකේ අප්‍රිකාවේ තෝ වගේ කියන්න ඕන කියලා දෙයනාසිර බැන්නා ඊට පස්සේ කිව්වලු බිග් බෑන් එක දැක්කා ඊට පස්සේ කිව්වලු දෙයනාසිර කිව්වලු උඹලා හිතන තරම් ලොක්ෙක් නෙවෙයි මම මහත් අහම්බයක් මට වැන්දර කරන්න දෙයක් නැහැ කියලා මෙයාගේ උරහිෂේ එලිලා කිව්වලු අනේ මාව බේරගන්න කියලා ඒක මගේ උරේ දෙන්න. අර කවුරුද මට විරසුදේ කන්දේ හමුදවල ගන්නයි. ඒකලා මං කව මාසෙන් හාපි ඔක්කොම ඉන්නේ උතන් තමයි. අපි දෙයයන් ආන්සලා ග්‍රීන් ටී එකක් දීලා සයිඩ් එකෙන් තියාගෙන බැලලා වැඩ නැහැ නේ අප්පා. ඒ මනුස්සයා දෙයියෝ කරලා ඒ මනුස්සයා පැටවුවට බුදුහාමුදුරු මං කව බුරිදත්ත ජාතිකය කිව්වම බුදුහාමුදුරු කියනවා ඔය යකා මේක මැව්වයි කියලා කියනකොට නිර්මාපකය කියලා නෙවෙයි කියන දිනකට විනාශකයයි කියලා කියන දින මොකද මවල තියෙන දුක. ඇයි ඔය පෙරේතයා මේ චපලකමයි වංචාවයි බොරුවයි මේ මොකටද කියලා අහන බුදුහාම. මායාව මොකටද වෙයි? ඔය ඔය පෙරේතයා මොකටද ඒක මැව්වේ? කියලා බෝරිදත්ත જાතේ කියන්නේ මම කොඹ කියවලා බලපන් කියලා. ඌ කියනවා මට කියන්න එපා මට කියනවා හරි දුකයි. තරහක් නෑ මට. නමුත් මම දැනගන්නවා භාවනා කියන්නේ ඒක කොච්චරක් ස්වභාවික දෙයක්ද කියලා. මම ඒත් ආවේ නැහැ කිව්ව අරණියකට මම ගියා කිව්වා ගමේ පන්සලට. මම හරි සන්තෝෂෙන් ජීවත් වෙනවා කිව්වා. මට වරින් වර ඇවිල්ලා භාවනා කරන්න ඉඩ දෙන්න මම භාවනා උගාව කියලා ගියා කිව්වා. දෙයියෝ මෙහෙම ඇස්ට්‍රල් බොඩිය කියලා කතාත් කරයි කිව්වා. නමුත් සත්‍යය එතන නැහැ කිව්වා. නමුත් මම මුස්ලිම් මේ කතෝලික මිනිස්සුන්ට මොනවා කියන්නේද? මම මම වැඩ බලා ගන්නවා. ඒත් ඉතාලි ජාතිකයි. ඒ නිසා මේ ඔක්කොම ගමන අපිට යන්න පුළුවන් අපේ විපස්සනා වර්ගයේ ගමන. ඒ ඔක්කොම ඒ සති net එකට වැටෙනවා අපි. සති net එකට යන අපි unconditionally පාවා දෙනවා. අපි තත්ත කොන්දේසි විරහිතව ශ්‍රද්ධාව පිටව ගන්න. එතකොට අපි කාර්ය කරා සියලු සත්‍යයන් එන්න පටන් අර ගන්නවා. අපි විශ්වගත වෙනවා. අපි මගේ සත්‍යය මම භවනා කරනවා කියන පටුත්වයේ තියෙන තාක්කල් සත්‍යිත අප කරා එන්න විදියක් නැහැ. අපි දොරවල් වහලා තියෙනවා. ඒක නිසා බුදුන් කෙරේ අසීමිත මම කියන්නේ මේ මේ ප්‍රසාද ශ්‍රද්ධාවක් කියලා. ඒක කියපටි කරන්නේ. ධර්මයේ පිළිබඳව පුස්කොළ පොත් වලට බඳුකුරු වෙන වෙන ප්‍රසද්ධාවක් නෙවෙයි. හොඳට කියවන්න කියලා කියන එක. සංඝයා දිහා බලන්නේ තට්ටේ ගාපු සියන්නික අමරපුර නිකාය නෙවෙයි. සංසාර බය ඇතුව සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කෙනා බලන්න. තමයි සීලයක පිටක්. එදාට ඔක්කොම ලැබෙනවා. ඒක නිකන් මේ ඌව ලබන්න මේ গুপ্ত ධර්ම මොනවාක්වත් ඕනේ නැහැ. උප්පත්තියේදී අපි රාජවංශික වෙන්න ඕනෙත් නැහැ. ක්‍රමයේ තියෙනවා. එහෙනම් අපි ඒකවතාචාදි ගාථා සංසහනා කිරීමේ අපේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡාව සතිවාරි સમાપ્ત කරන්න කියලා මම යෝජනා කරනවා. එත්තාවතා ජනමේ සම්පතං පුඤ්ඤ සම්පතං සම්පේ සත්තානුමෝ ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතේව ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතේව ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතේව ඉමිනා පුඤ්ඤ කම්මේන